ඒකින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ කෙරීගෙන යන භාවනාමේ ප්‍රායෝගික පැත්තට ඉදිනදා අවශ්‍ය භාවනා උපදේශ සුතමේ ඥාන පොතේ දැනුම ධර්ම ඥානය අවශ්‍ය පරිදි ලබා දීමටයි. මේකට සුත අනුග්‍රහිතය කියලයි සඳහන් කරන්නේ. ඉතින් මේක හරහා අපි සාමාන්‍ය ධර්ම දේශනාවකින් බලාපොරොත්තු වෙන විදිහට අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති ආදි වශයෙන් විශාල ආංශන්ද රාශියක් තියෙනවා. භාවනා කරන යෝගාවචරයට අතිරේකාන් සංසතියන. නෑසු දේවල් අසන්න හම් වෙනවා. අහපු දේවල් හොඳට ගොනු වෙලා පෙළ ගැස්සෙනවා. සැක සංකාවල් තිබුණා නම් එළමාට ධර්මදේශනා අහගෙන ඉන්නකොටම ඒකට ප්‍රශ්න උත්තරය හම්බ වෙනවා. දිට්ඨින් උජ්ජු කරෝති. මේ යන අපි ගමන ඍජු මාර්ගයක් දෘෂ්ටිය ඍජු කරන ගතියක් තියෙනවා. ඒකම චිත්ත මනස පසීදති වන ඇහිීමක් මේ කරන්නේ කියලා හිතට සතුටක් පහළ වෙනවා. ඉතින් ඒක අවශ්‍යයි මේ වගේ පූර්ණ කාලීන භාවනා කරන කෙනාට හිත සම්පහන්සනය කරන්න. ඉතින් මේ වැඩමුළුව සඳහා මේ 54 වෙනි වැඩමුළුව සඳහා මේ අපි අද කලියුග වර්ෂයෙන් සැප්තැම්බර් මාසේ 3 වෙනිදා මේ කරන ධර්ම දේශනාවට නැත්නම් මේන් පටන් ගන්න ධර්ම දේශනා මාලාවට මාත්‍රුකා සූත්‍රයේ වශයෙන් ඉදිරියෙන් තියාගත්තේ අප්‍රමාද සූත්‍රයයි. සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්නට දීච්ච ඒ සූත්‍ර පිටකයේ මේ අප්‍රමාද ශීර්ෂයෙන් සූත්‍ර රාශියක් තියෙනවා. වෙන විදිහකට කියනවා නම් ਸਰුවඥ දේශිත මේ අපි සාමාන්‍ය කටවචන දෙකේන 84000ක් ධර්මස්කන්ධය එකකට ගොනු කරනවා පිටු කරනවා කියන එක ලේසි නෑ. ඒක මං කීප වතාවක් මොකට කලිමුත් මතක් කරා ලංකාවේ ඊටාම දුෂ්කරව ඊටාම අමාරුවෙන් මේ ත්‍රිපිටකය කටපාඩමේ රැගෙන ඇවිල්ලා කුස්කොල පොත්වල ලියලා ධර්ම සංගායනා වශයෙන් ආචාර්ය પરම්පරාවෙන් රැගෙන ආවා. ඊට පස්සේ පසු කාලීන මේක ඒකේ වටිනාකම දැනගන්න හෝ ඒකේ අඩුපාඩුකම් බලන පැත්තෙන් විවිධ જાතින් ඇවිල්ලා ඒකේ ඒ ඇත්තන්ගේ භාෂාවල් වලට පරිවර්තනය කරමින් මේ ත්‍රිපිටකය හදාරන්න පටන් ගත්තා. එහි මේ තාමත්ම සම්භාවනීය විදිහට කටයුත්ත කෙරුවේ සුද්දා එංගලන්ත ජාතිකයා ඒ කට්ටිය ඒ පාලි ටෙක් සොසයිටි එකෙන් ඔක්කොම පරිවර්තනය කරලා ඒගොල්ලෝ කුශාග්‍ර බුද්ධිමත් භාෂා විශේෂඥ බවටපත් වුණා ධර්ම දැනුම ත්‍රිපිටකය හදාරගත්තා ඒක පිළිබඳව ගොනු කිරීමක් කරන්න හදන රීස් ඩේවිස් මැතිනිය කියලා තියෙනවා මේ බුද්ධ ආගම පිටු කරන්න අමාරුයි කියලා. අහවල් දෙයි මේ බුදුහාමුදුරෝ කියන්න හදන්නේ කියලා ගොනු කරන්න බෑ. බැලූ බැල්මට චතුරාර්ය සත්‍යය කියලා සම්පූර්ණ අර්ථසාරයක් එක පැත්තක තියෙනවා. පටිච්ච සමුප්පාදේ කියලා තව පැත්තක් තියෙනවා. සීල සමාධි ප්‍රඥා කියලා තව විදිහකින් කියනවා. තව පැත්තෙන් කියනවා රාග දෝෂ මෝහ දුරු කිරීම කියලා. තව පැත්තකින් කියනවා බුද්ධ සම්මා පතේ බුදුමහරහත් භාවයේ සඳහා වෙන ප්‍රතිපදාවක් කියලා. නානා විදියෙන් කියන නිසා ගොනු කරන්න ගියොත් මේකේ මේක අල්ලගන්න හම්බ වෙන්නේ නැහැ කියලා. ඉතින් අද වුණත් ඒ ශාස්ත්‍රීය පැත්තෙන් විශේෂ පැත්තෙන් ආධාර නැත්නම් මේක කොයි පැත්තෙන්වත් කොටු කරන්න බෑ. ඉතින් ඒක පිළිගත්ත දාර්ශනික මතයක්. එහෙම නැත්නම් ශාස්ත්‍රීය මතයක්. නමුත් මේ අප්‍රමාද පදය අප්‍රමාද සම්පදාව අප්‍රමාදයේ කියන කාරණාව තේරුම් ගත්තොත් ආරස්සාකාරීව කියන්න පුළුවන් අප්‍රමාදේ දන්න බුද්ධහම දන්නවා කියන්නේ. ඒ අනිත් පැත්තත් කියන්න පුළුවන් අප්‍රමාදේ දන්නේ නැත්නම් නැත්නම් අප්‍රමාද සම්පදාව නැත්නම් අප්‍රමාදේ කියන එක හඳුනාගෙන නැත්නම් බුදුහාමුදුරන්ගේ කටවචනේ ශ්‍රී මුක දේශනාවෙන් අමාරුයි බෞද්ධයෙක් කියලා කියන්නේ. ඉතින් ඒක නිසා අර සුද්ධට බැරි වුණාට මොකද සුද්ධ මේක බැලුවේ මූල ධර්ම පැත්තෙන්. පොතේ ධර්ම පැත්තෙන්. පොත් බහැගෙන කටයුතු කරන කෙනෙකුට පේනවා මේ අප්‍රමාද පදේ අප්‍රමාද සම්පදාව සරුවචන් වහන්සේ සියල්ලම ගොනු කරලා ඉදිරිපත් කරපු දෙයක්. ඒ නිසා ඒක හුවා දක්වන ඒක ඉස්මතු කර දක්වන විපස්සනා භාවනාව නැත්නම් සුඛ විපස්සනාව උනන්දු කරවන ප්‍රධාන වශයෙන් මහා ශීෂ්‍ය ආඩෝ වගේ ස්වාමින්වහන්සේලා නිතර මතක් කරනවා පොත්පත්වල පූර්විකාවල සරුවචනාංශයේ ඇස් දෙක පියාගන්න කලින් දරුවෝ ගෙන ළඟට ගෙන්නලා බූදලේ බෙදලා දෙන තාත්තා කෙනෙක් වගේ ඔක්කොටම කිව්වේ භික්ෂුන් වහන්සලාට අප්‍රමාදේන සම්පාදේත පය ධම්මා සංඛාරා. දරුවනි අප්‍රමාදීව සම්පාදනය කරව මේ සියලු ධර්මයෝ ඒ සප්‍රමාදයෙන් පිට සියලු ධර්මයෝ අනිත්‍යයි මේ වරකන් දඟලලා මෙවුවා පිටිපස්සේ ගිහිල්ලා ඉත්තමනාප කරගෙන අතපය කඩාගෙන කෙලවරක් කරන්න බෑ. ඒ නිසා අප්‍රමාදේන සම්පාදේත වයතම්මා සංඛාරා. ඉන් පිට සංස්කරණේ තියෙන මේ සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. විශ්වාසය දැබුවොත් විශ්වාසය බිඳෙනවා, දුකට හේතු වෙනවා. ඒ නිසා අප්‍රමාදීව සම්පාදනය කරන්න කියලා. එහෙම වුණාට ඒ පරව කට වචන දෙම කිව්වට ඒ අප්‍රමාදය කියන එක ඉගෙනගෙන අප්‍රමාදය කියන එක හිතට වද්දාගෙන අප්‍රමාදීව ජීවිතය ගත කරනවා කියන එක සම්පූර්ණ ජීවිතේ පුරා පැතිරිච්ච පරිශ්‍රණය. අපිට මේ දවසකින් අප්‍රමාදී ඉගෙන ගන්නවා දවස් තුනකින් ඉගෙන ගන්නවා අතින් ඉගෙන ගන්නවා කියලා කරන්න බෑ. අපිට සමහර විටක මේ වගේ වැඩමුළුවක පුංචි මූලධර්මමේ දැනුමක් අදා බෙදා ගන්න පුළුවන් වෙයි. සමහර ඇත්තෝ කලින් ඇසුවිරු ඥාන ඇති ඇත්තන්ද ඒක චින්තාමේ වශයෙන් තැම්පත් කරගන්නත් පුළුවන් වෙයි. එහෙම නැතිව දුවටම දක්ෂ කෙනාට ඒක තමන්ගේ ඇවතුම් පැවතුම් වල ඉරියව් වල පරියන්කේදී සක්මනේදී එදින්දා වැඩවල ටිකක් අත්විඳ ගන්නත් පුළුවන් වෙයි. ඉතින් මේ ධර්ම දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ ඒකට අවශ්‍ය කරන මූලික පොතේ දැනුම එහෙම නැත්නම් මූලධර්ම දැනුම ලබා දීමයි. මගේ චාරිත්‍රය තමයි පුරුද්ද තමයි ඒ ලබා දෙනකොට පුළුවන් තරම් අත්දැකීම් නිදර්ශන රූපක උපමා මාර්ගයෙන් ඒක යෝගාවචරයේකට වැටහෙන විදියට තේරුම් කරලා දෙන එක. මොකද මම සතුටු වුණා මේ උඟ දිනෙක් මේකේ ඉස්සි ඉස්සලා වචේ ආපු ඇත්ත නිසා එයාටන්ට ඒක හොඳ හඳුන්වා දීමක් වෙයි ප්‍රායෝගික හඳුන්වා දීමක් වෙයි කියලා හිතලා. ඒ වගේම තමයි ඒ අද දවල් ප්‍රශ්නයක් අහනකොටත් මම මේ මාතෘකාව මතක් කරලා දුන්නා. ඒ විවිධ පැත්තෙන් බුද්ධ학ම හදාරපු විවිධ ගුරුවරුන්ට වුන්කම් දීපු විවිධ පැතිවලින් භාවනා කරපු ඇත්තෝ ඒ මූලධර්ම ධර්මත් එක්ක ප්‍රායෝගික දේ ගලපනකොට මේ මේ කොටස් කොයි කොයි ආකාරයෙන් මේවට සම්බන්ධ වෙන්නේ අපි දන්න විදිහට නවගුණ වැලක් ගණන් කරන්න ඕනෙමද එහෙම නැත්නම් සිල් අඳින සිල් අට සිල් සමාදන් වෙන්නම ඕනේද පන්සිල් ඇද්ද දස සිල් සමාදන් වෙන්න ඕනේද එහෙම නැත්නම් මේකට කොච්චර පාරමිතා පිරලා තියෙන්න ඕනේද ත්‍රි හේතුක ප්‍රතිසන්දි වෙන්න ඕනේද ත්‍රිපිටකේ සම්පූර්ණයෙන් දැනගෙන තියෙන්න ඕනේද අරණ්‍යගත වෙලා පැවිදි වෙන්නම ඕනේද සීලේ 100%ක් සම්පූර්ණ වෙන්න ඕනේද කියලා නොකිරෙන පැත්ත ගැන තැවෙන පිරිස 100ට 99ටත් වැඩි වැඩි ඒ මොකද හේතුව මේ අප්‍රමාදය කියන එක දන්නේ නැහැ. අප්‍රමාදය කිසිම සුදුසුකමක් අහන ධර්මතාවයක් නෙවෙයි. ඕනම මිනිසෙකුට පටන් ගන්න පුළුවන්. පටන් ගන්නතර පස්සේ ඊටු ටික සපයලා දෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් කියනවා මේ අප්‍රමාදේ වඩන්න මේ දේ ඕනද කියලා අහුවොත් සුද්ධෙටම කියන්න පුළුවන් manussකම තියෙනවා නම් ඇති. දන්නවනම් මම මිනිස්සෙක් කියලා. ඒ නිසා සරුවචනයෙන් අහනකොට දෙවියෙක්ද බ්‍රහ්මෙක්ද ගාන්ධර්වයේද සරුවචන කියන්නේ මම මිනිස්සෙක්. ඊට පස්සේ සෝපාක වගේ කෙනෙක් ඇවිල්ලිවලා අහනකොට අනේ ස්වාමීන් වහන්සේ අපි වගේ වසල දරුවෝ පැවිදි කරන්නේ නැහැ ප්‍රශ්න නැහැ. ඔය කාටත් මේකේ ඉහළම තැනට යන්න පුළුවන්. ඒ තියෙන එකම දොරටුව ප්‍රවිෂ්ඨය අප්‍රමාදේ නිසා අනිච්චානුපස්සනාව කොතනද අප්‍රමාදයට සම්බන්ධ වෙන්නේ දුක්ඛානුපස්සනාව කොතනද සම්බන්ධ වෙන්නේ සංඛාරූපේක්ඛා ඥානය සම්බන්ධ වෙන්නේ කොහොමද උදේබ්බේ ඥානය සම්බන්ධ වෙන්නේ කොහොමද ප්‍රථම ධානය ද්විතිය ධානය අරූප ධානය සම්බන්ධ වෙන්නේ සේරම මේ අප්‍රමාද පාදයේ ඇතුළේ තියෙනවා ඒක නිසා යම් කිසි කෙනෙකුට නොහැකි සංඥාව ඇති කරගෙන නැති බැරි දේවල් ගැන කල්පනා කරන එකනට හොඳ සද්ධාවේ හොඳ ගෞරවයකින් ධර්ම ගෞරවයකින් මේ අප්‍රමාද පදේ සැකහැරලා දිගහැරලා තේරුම් ගත්තොත් ඔක්කොම ඉවරයි. ඔක්කොම ඉවරයි කියලා කියන්නේ පටන් ගන්නම ලස්සන පටන් ගන්නමත් දෙනවා. ඒක ඒක විසින්ම සම්පාදනය කරනවා. ඒක නිසා අපිට මෙතෙක්කල් උගන්වපු ක්‍රමවල තිබුණේ මේ ජීවිතේ නිවන් ලබන්නත් බෑ, නිවන් ලබනවා නම් මෙන්න මේ මේ මේ සුදුසුකම් ඕනේ. දැන් එකයි කරන්න පුළුවන් වෙන්නේ මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුර දැකලා නිවන් දකින්න ඒකේ මේ මූලික සුදුසුකම් ලබන එක විතරයි කියලා තිබුණු මත ප්‍රධාන ඇතිවෙන්න හේතුව මේ අප්‍රමාදී දන්නේ නැතිකම. යම් කිසි කෙනෙක් මේක සැකහැරලා දිගහැරලා දැනගත්තා නම් ඒක නා කවදාහකවත් Tamanට හම්බෙච්ච මේ මනුස්සාත්ම භාවයේ පුංචි කළ සලකන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලේ පුංචි කළ සලකන්නේ නැහැ. අප්‍රමාදයේ උගන්වන්න හදන ක්ෂණ සම්පත්තිය කවදාකවත් පුංචි කළ සලකන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය මේවා තමයි දුර්ලභම දේ. ඒ දුර්ලභ දේ සියල්ලම ලැබිලා තියේදී අපේ හිත හොයන්නේ ලැබිච්ච නැති මොකක් හරි හොයාගෙන ඒක නිසා මේ නිවන් දැක් ගන්න බැරි වෙයි. සීලය සම්පූර්ණ කරගන්න බැරි වෙයි. සමාධිය සම්පූර්ණ කරගන්න බැරි වෙයි. ඒ නිසා මේ වගේ සියල්ලම ගොනු කරන සියල්ලම එක තැනකට යොමු කරන ධර්ම පදයක් අප්‍රමාද පදයක් අප්‍රමාද සම්පදාවක් ජීවිතේ මුල්ම කාලෙදී පුළුවන් නම් පළවෙනි ආමේදිම සම්බන්ධ කර ගන්න පුළුවන් නම් පැහැදිලිව මේක ගමනට රමිකයක් වාගේ කල්යාණ මිත්‍රෙක් වාගේ උදව් වෙනවා. ඉතින් මේ හා සමාන ಗುಣ දෙන මේ හා සමාන පුංචි ආත්ම සමාරම්භ පටන් අරගෙන මහා කෘත්‍යයක් කරන අප්ප සමාරම්භ මහා කිච්ච කියලා මේකට කියනවා. මේ අප්‍රමාදයක් පිළිබඳව අපිට මෙච්චර පේ වෙලා කටයුතු කරන්න වෙන්නේ. අපි ඒකට මේ සාමාන්‍ය ජීවිතයේ ගරු කරන්නේ නැති නිසා, නම්බු කරන්නේ නැති නිසා. ඒ වෙනුවට අප්‍රමාදයේ අනිත් පැත්ත තමයි ප්‍රමාදය. ඒකයි අපි හැම වෙලාවෙම මොනවා කරන්න ගියත් පමණ. මොනවා කරන්න ගියත් වෙලාවට කරන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ අප්‍රමාදී කර ගන්න වැඩපිළිවෙලකට එනකොට භාවනාවකට එනකොට හරියට වෙලාවට එකිනෙකා කෙරේ ගෞරවයෙන් පිළිසිතුව ඒ කටයුතු වලට පෙළඹෙන්නේ. ඒ නිසා අප්‍රමාද පදය තේරුම් කරලා දෙන්න වෙන්නේ ඒක නැස්චාර්ථ පදේ වෙන ප්‍රමාද කියන පදේ. ප්‍රමාද කියන එක අපි දල වශයෙන් සඳහන් කරලා තියෙන්නේ අපෙන් විය යුතු කාරණා වෙලාවට වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට පාඩම් පන්ති වල හමුදාවේ එහෙම නැත්නම් ව්‍යාපාරවල හැමතැනම කියලා දෙනවා හරියට වෙලාවට වැඩ කරලා කාලයට ගරු කරනවා නම් මානවයට ගරු කිරීමක් වෙනවා යම් කිසි කෙනෙක් වෙලාවට වැඩ කරන්නේ නැත්නම් සම්පූර්ණ මානවයට කරන නිග්‍රහයක් විතර තියෙනවා ඒක නිසා අනුන් කෙරෙහි වග වෙන කෙනා සදාචාරාත්මක වගකීමක් ඇති කෙනා වගවීමක් ඇති කෙනා ඒ වගේම අනික් කෙනාට සමසේ ගරු කරන කෙනා කාලයට ගරු කරනවා ඉතින් කාලයට ගරු කරන්නන් අතරින් ඉස්සල්ලාම මානව ඉතිහාසයේ කාලසටහනට වැඩ කරපු එකම පුරුෂයා බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ කාලේ පහකට කඩාගෙන ඒක එක යාමවලට ඒක ප්‍රකාශ කරලා ප්‍රසිද්ධ කරලා තිබ්බ තමන් කරා බැමින්න ඕනම කෙනෙකුට දැනගන්න පුළුවන් මේ පූර්ව යාම ප්‍රථම යාමේ මධ්‍යම යාමේ පස්චිම යාමේ කියලා රාත්‍රී තුනකට කඩලා තිබුණා පෙර පෙර ස්පත් කිස පසුබත් කිස කියලා දවල් කාලේ දෙකට කඩාන තිබුණා. දැන් බුදුහාමුදුරුවෝ මෙන්න මේ වැඩේ ඉදිලා ඉන්නේ කියලා ඕනම කෙනෙක් දන්නවා. ඔයලා බලන්න ඉතිහාසයේ කවදා හරි මේ ਸਰුවචනාංශික පහළ වෙන්නේ ඉස්සර මොන්නම පුරුෂයෙක්වත් මොනම දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් වෙලාවට වැඩ කළා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වෙලාවට වැඩ කිරීම පිළිබඳව කියලා විතරක් නෙවෙයි කිරීමෙන් අප්‍රමාද පදය ඉදිරියට ගෙන ආපු කෙනෙක් තමයි ਸਰුවචනාංශය. නමුත් අද අපි ලාංකිකයන් වශයෙන් බෞද්ධයන් වශයෙන් හොඳටම දන්නවා අපේ වැඩ අපි හරියට ප්‍රතිඵල ලබන්නේ නැති තමයි. අපි දන සුද්ධ තමයි හරියට වෙලාවට වැඩ කරන. හැබැයි මම එකක් කියන්න සුද්ධ වැඩ කරන්නේ නැහැ වෙලාවක. ඔයගොල්ලෝ හිතන්නේ සුද්ධ කියන්නේ හරියම කම්මැලියෙක්. හරිම වෙලාවට වැඩ නොකරන જાතියෙක්. කැවිල්ල নানা ආකාර කරුණු කියනවා. ඒක නිසා අපිට ඒකෙන් ගන්න ආදර්ශයක් නැහැ. අපි අපි තේරුම් ගන්න ඕනේ අපේ එදිනදා ජීවිතේ භෞතික ජීවිතේ මේ මේ මෙලෝ ජීවිතේ දියුණුවක් ගන්න ඕන වෙලාවට වැඩ කරා. ඒ වගේම පරලෝක ජීවිතයේ යහත්මයේ සඳහා වැඩ කරනවා නම් විලාට වැඩ කරා. මේ දෙකේදිම මේ අප්‍රමාද පදය තීරුම් කරගන්න වෙනවා. ඒ අනුව ක්‍රියාත්මක ඉච්ඡිතික හරුවචනාංශයේ දවසට පැය 4ක් ඕ පහක් වෙලා වැරලා ඉතුරු සියල්ලම සිරු දෙනා වෙනුවෙන් ශාසනය වෙනුවෙන් කටයුතු කළා. ඒ කටයුතු කරනකොටත් අප්‍රමාදීව කටයුතු කරපු නිසා කිසිම වෙලාවක වෙහෙසකටපත් වෙන්නේ නැහැ සර්වඥාන්සේ. අප්‍රමාදයෙන් කවුරු හරි වැඩක් කරනවා නම් එතන එතන විශ්‍රාම වෙනවා. අප්‍රමාදයෙන් නැතුව කඩමුඩියේ තකහණියේ ලහි පිට වැඩ කරන්න ගියොත් තමයි අපිට මේ වෙහෙස වෙන්නේ, අතපය කැපෙන්නේ, දිව හැපෙන්නේ, පය හැපෙන්නේ, අත අරදීන්නේ ඔක්කොම කරන්නේ කලබලෙන් වැඩ කරන්න ගියොත්. ඒ නිසා අප්‍රමාද පදය අපිට අපේ දෙවෙනි પરම්පරාවට දරුවන්ට දෙන්න තියෙන ලොකුම වටිනා දෙයක්. ඒක මේ විදිහේ ආගමික පසුබිමක දෙන්න තියෙනවා නම් හම්බ වුණොත් මම හිතනවා දෙමාපියන්ගේ යුතුයකමක් සිද්ධ වෙයි කියලා. නමුත් අද වෙන්නේ ඒක අනිත් පැත්ත. අපේ දරුවෝ අපට උගන්වනවා වෙලාවට වැඩ කරන්න හැටි. උගහක් වෙලාට අද ඉන්න වැඩිමාල් දෙමාපියන්ට බණ උගන්වන්නේ, භාවනා උගන්වන්නේ, වෙලාවට වැඩ කරන්න හැටි උගන්වන්නේ ඉස්කෝලෙන් ළමයි. දහම් පාසල් ළමයි. හැබැයි ඇත්තටම කියනවා නම් යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙකුට ඒ අප්‍රමාද පදේ උගන්වනවා නම් උගන්වන කෙනා යෙදිලා උගන්වන කෙනා වැඩි හිටියෙක් කියලා සලකන්න වගේ. ඒ නිසා කවුරු හරි කමක් නෑ අපිට තමන්න වැඩියෙන් අප්‍රමාදයෙන් කටයුතු කරන කෙනා දැකලා කල්යාණ මිත්‍රෙක් විදිහට සලකලා ඒ ආදර්ශය අරගෙන කටයුතු කරන්න ඕනේ. ඉතින් අර බුරුමිදි මම ඉගෙන ගත්ත පාඩමක් තමයි ඒ ස්වාමීන් වහන්සේලා මේක විපස්සනා භාවනා මධ්‍යස්ථානවල බොහෝම ලස්සනට මතු කරලා පෙන්නනවා මේ අප්‍රමාදය කියන එක ප්‍රමාදයේ අනිත් පැත්ත කියන එක අපි ගැමි වහරට අනුව තේරුම් අරගන්නවා. ඊට පස්සේ අප්‍රමාදයේ තේරුම් ගත්තොත් ප්‍රමාද නොවීම කියලා. ඒ අප්‍රමාදය අපි උත්සාහ කරන්නේ අපේ ජීවිතයේ භෞතික සම්පත් හොයන ජීවිතයේ වේලාවට කළ යුත්තේ කිරීම පිළිබඳවයි. නමුත් මේ එපමණකින් එමතින් එපමණකින් ජීවිතේ සාර්ථකත්වෙ වෙන්නේ කොච්චර අපි වෙල කළ යුත්ත අප්‍රමාදීව කටයුතු කළත් ඒ කෙනාට බලාපොරොත්තු වෙච්ච අභිමතාර්ථයට ය아가න්න හම්බ වෙන්නේ ඒ කෙනාට නොහිතපු නින්දාවල් විඳින්න වෙනවා. ඒ වගේම ලැබිය යුතු ලාභ සත්කාරණු ලැබිය යන්න ඉඩ තියෙනවා. මොකද හේතුව අප්‍රමාද කියන පදය කල යුත්තේ කිරීමේ පමාව අප්‍රමාදේ පමණක් නෙවෙයි නොකල යුත්ත නොකිරීමේ අප්‍රමාදේ කියන පැත්තක් නෙගේ යටිපහුව වෙලා තියෙනවා කවදා හෝ ජීවිතයක නොකල යුතු නොපනත්කම් නොකිරීමට අප්‍රමාදීව කටයුතු කරන කෙනා දෙපැත්තව දිනනවා කවදාකවත් කරපු වැඩක් වරදින්නෙත් නෑ එළොමෙළෝ දෙකමත් දිනනවා ආධ්‍යාත්මික බාහිර දෙකමත් දිනනවා ඒක නිසා අප්‍රමාද පදය කියලා දෙනකොට අප්‍රමාද පදයට ඔප්නම් වෙනකොට, තෙත ගන්නකොට මුදුවට සීපත් කරගන්න ඕනේ. අපි කලියුත් කිරීමට ආතතිගත වෙලා අසහනකාරීව දුව ඇවිදිමින් දඟලුවට ඒ කරනකොට නොකොට යුතු ගොඩාක් නොබනත්කම් අප ඇතින් කෙරෙනවා. ඒක පිළිබඳව අපි දන්නේ නැත්නම් අපි කල යුත්ත කරන දණ්ඩ ගිහිලා බලනකොට සෑහෙන දේවල් යටපහුව වෙනවා. ඈයෙන දේවල් අතපහුව වෙලා. ඒක නිසා අප්‍රමාදයේ පද දෙකකට දාලා එහෙම නැත්නම් දෙපැත්තට කඩලා ගන්න ඕනේ. කළ යුත්ත කිරීමට පමා වෙන්න එපා. නොකළ යුත්ත නොකිරීමට පමා වෙන්න එපා. මේකෙදි විද්‍යාව හොඳටම සුද්ධ වශයෙන්ම වෙන් කරලම කියනවා කල යුත්තේ කිරීමට ප්‍රමාණ වීම විතරයි විද්‍යාව වග වෙන්නේ. නොකල යුත්තේ නොකිරීමට විද්‍යාවේ කිසිම වගවීමක් නැහැ. මේ නිසා උනේ මොකද්ද? අපිත් ඒ බටහිර මේ විද්‍යානුකූල දියුණුවන යනකොට අපේ නොකල යුතු නොපනත්කම් රාශියක් පමාවට වැටුණ අප්‍රමාදිත ගියේ නැහැ. ඒ නිසා සදාචාරයේ හොදපාලුවට ලක් වුණා. ඒ වගේම අන්‍යෝන්‍ය ගෞරවය දෙමාපියන්ට සලකන ගතිය, පවුලේ එකතුව, වග වෙන ගති ගොඩාක් හොද පාළුවට ලක් වෙන්න පටන් ගත්තා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේ කලයුත්ත කිරීමට වලි කන දත කන දඟලන කට්ටිය අතින් නොකල යුතු නොපනත්තන් රාශියක් කරනවා. යාළඟ සදාචාරය බලාපොරොත්තු වෙන්න බෑ. ඒ තරම්ම දැඩි වේගයක් අරගන්න නොකල යුතු කරන්න ඒ නිසා වෙන්නේ මොකද්ද? නොකල යුතු නොපනත්තන් රාශියක් සිද්ධ වෙනවා. පැත්තකින් බලහින්න කරන්න පේනවා මෙයා අර කවුද මේ අපේ පීදසී හාමුදුරුවෝ කිව්වා වගේ පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිචෝ සමාජයේ එහෙ මෙහෙ කරති. ඒගොල්ලන්ට වෙන්නේ එහෙ මෙහෙ කරන එක තමයි. දීන් ටිකත් එහෙ මෙහෙ කරලා දානවා මිසක් ආ මොකද්ද වැරදුනේ කියලා හොයන්න බෑ. නමුත් හොඳට බලන්න හිටියොත් කලියුත් කරන ගමන් නොකලියුත් නොකිරීමට වග වෙන කෙනා තමන් කරලා අඳුර පාන හොඳ පැත්ත විතරක් නෙමෙයි කල්පනා කරන්නේ මේ දේ ළඟාවීම සඳහා යනකොට කී දෙනෙක්ගේ හිත තැළුණද අනවශ්‍ය වස්තු පරිභෝග සිද්ධ වුණාද තමන්ගේ අතපය කඩාගත්තද සදාචාරයේ බාල්දු කෙරුවද ලෝකේ පවතින ආචාර ධර්ම ඉක්මවලා ගියාද කියන එක නිතර සලකනවා නම් එයා ඒ කලියුත් කිරීමෙන් ලැබෙන නම්බෝ හෝ සත්කාරය හෝ ලාභය හෝට වඩා ඒ කටයුත්තට ළඟා වෙනකොට මම අතින් මොන මොන විදියට නොවිය යුතු දේවල් නොපනත්කම් සිද්ධ වුණාද කියන එකට හරියට සැලකිලිමත් වෙනවා. ඉතින් මේ දෙක සමබර වුණාට පස්සේ ඒ කෙනාට තේරෙනවා නම් මම මේ වැඩේ ළඟා වෙනකොට වැඩේට කිට්ටු කරනකොට පරමාර්ථයට කිට්ටු කරනකොට කළ යුත්තේ කිරීම කෙරෙහි තියෙන දැඩි ආතතිය විතරක් නෙවෙයි නොකළ යුත්තේ නොපනත්කම් නොවීම සම්බන්ධයෙන් මම කොච්චර වග වෙලා තියෙනවද කියලා බැලුවොත් ප්‍රතිඵල ලබන්නේ ඉස්සෙල්ලා සතුටක් ඇති වෙනවා පිරිචිගතියක් ඇති වෙනවා දැන් මේ ප්‍රතිඵල ලැබෙනවත් විශ්වාසයි ඒ විතරක් නෙවෙයි ලැබෙන්නේ ඉස්සර වෙලක් ඒකේ පිළිබඳ තියෙන ආතති ගතිය නැතුව ඒකට තමයි සුදුස්සෙක් බව තමන් ඒකට හේතු සම්පත්තිය තියෙන කෙනෙක් බවත් මේක වළක්වන්න කවුරුත් නැහැ ඒ හේතු සම්පත්‍ය පිරුණම් ඵලය ලැබෙනවා. නමුත් කල යුත්තේ කිරීම පමණක් හොයලා නොකල යුත්තේ නොකිරීම නොසලකන කෙනා තමන් වැරදි රාශියක් කරලා ඒව ෂටමහායාවී ගතිනේ වහන්න උත්සාහ කරනවා. ඒ වගේම කෙරුවටත් වැඩි ප්‍රදේශයක් ප්‍රතිඵල අපේක්ෂා කරනවා. මේකට කියන අවස්ථාවාදී කියලා. අවස්ථාවාදී කියලා කියන්නේ හේතු සම්පාදනයකින්තරෝ ඵල අපේක්ෂා කරනවා. ඉතින් ඒක නා ඉක්මනට නිවන් දකින්න හදනවා භාවනාවේදී පාවා. එහෙම නැත්නම් රැකියාවට ගියත් ඉක්මනට ප්‍රොමෝෂන් ගන්න බලාපොරොත්තු වෙනවා. එතන විභාගෙන් ලොකු ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. නමුත් දන්නේ නෑ යා හේතුව තිබුණොත් තමයි ඵලය ලැබෙන්නේ. එතන හේතුවත් ඵලයක් දෙක අතර තියෙන මේ හේතුඵල සම්බන්ධතාවය ගැන අපේක්ෂා කරන කෙනා කොච්චර තලතුණාද කියනවනම් අප්‍රමාදේ විශේෂයෙන් තලකන්නේ නොකල යුතු නොපනත්කම් නොකර සිටීම. ඉතින් ඒක නිසා භාවනා ජීවිතයේදී කමටහන් දෙනකොට එහෙම නැත්නම් කමටහන් සුද්ධ කරනකොට මේ මේ දේවල් කරන්න කියලා කියනකොට ඒ හැම වෙලාවකම මේ මේ දේවල් නොකළ යුතුයි කියන එක තේරුම් ගන්න ඥානයක් අසන්නාතුල තිබුණ නැත්නම් අර කියන දේවල් දිගේ වේගයෙන් යන්න ගිහිල්ලා ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න ගිහිල්ලා හානි කර ගන්න අවස්ථාවල් තියෙනවා. ඒක නිසා අපි චාරිත්‍ර ධර්ම කරන අතර වාචි වාරිත්‍ර ධර්මණී වෙන්වීම ඉතාමත් වැදගත් නිසා සර්වචන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ප්‍රාතිමෝක්ෂ දේශනා කරනකොට කියන්නේ සබ්බ පාපසාකරණං කුසලස්ස උපසම්පදා සච්චිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං මේක බුදුහාමුදුරන්ගේ ශාසනයක් නෙවෙයි සීළු බුදුරන් වහන්සේලාගේ ශාසනය මොකද්ද ඉස්සල්ලාම කරණ තියෙන්නේ පාපයෙන් වැළකීමයි නොකළ යුතු නොබනත්කම් වලින් වැළකීමයි කරන්න තියෙන්නේ. කිරීමේ දක්ෂකම හෝ අධහර පාණයක හෝ ශිල්ප දක්වන එක නෙවෙයි ඒ ශිල්ප දැක්වීමම ඇත්තම දක්ෂයා වුණත් ඒ ශිල්ප මව දක්වන්න ගියොත් රඟ දක්වන්න ගියොත් ඒකම ඒ පුද්ගලයාගේ තියෙන බොළඳ ගතියක් කලසුනා නැති ගතියක් පේනවා හැම වෙලාවෙම බලාගන්න ඕනේ ඒ ශිල්පෙ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ දේ කරනකොට නොකළ යුතු නොපනත්කම් සිද්ධ වෙනවාද කියලා. මේක නිසා අපිට තමන් රංගනයක් රංගනකොට ක්‍රියාවක් කරනකොට හැසිරීමක් හැසිරෙනකොට ඉරියව පවත්නකොට තමන් තුලින් කෙරෙන දැන හෝ නොදැන කෙරෙන ඒ විකට විලෝපන කටයුතු දෙවන්නේගේ නිරීක්ෂණයකින් තොරව තමන්ට දැක් ගන්න බෑ. ඒක නිසා අපිට නිතරම මේ නොකල යුතු නොපනත්කම් කිරීම කියනකොට දෙවන්නේගේ අවශ්‍යතාවය ඒක ආචාර ධර්මයක් තනියම කැලේ හැදිච්ච මිනිසෙකුට කල යුතුකම් නොකල යුතුකම් තේරුමක් නැහැ. කල යුතු නොකල යුතුකම් දෙක තියෙන්නේ සමාජයේ. ශිෂ්ට සමාජයේ. ඒ ශිෂ්ට සමාජයේ Taman ඒ කටයුත්තක් කරනකොට තව කෙනෙක්ගේ විවේචන තව කෙනෙක්ගේ ඒක දිහා බලලා දෙන ප්‍රතිබිම්බය ඉතාමත්ම වැදගත්. ඒ නිසා සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා මේ නොකල යුතුකේ නොකිරීම කියන අප්‍රමාදයේ පැත්තට යනකොට කල්යාණ මිත්‍රාශ්‍රය 100%ක්ම තමන්ගේ භ්‍රමචර්යය රැකලා දෙනවා කියන්නේ. මොකද කල්යාණ මිත්‍යා බලාගෙන ඉඳලා අර බේන ඔබ මේ මේ විදිහේ වැඩ කෙරුවට මොකද මේ වැඩේ කරනකොට මෙන්න මේ මේ පැති වලින් අඩුපාඩුකම් සිද්ධ වුණා. ඒක කියලා දෙන්නේ ලේ පිට හදිසිය නෙවෙයි. පැත්තකට කරලා කතා කරලා කියන වැඩේ හොඳයි. ඒ වුණාට ඔය ඔය උඹන රංගපාන දක්වන පැත්තට කරගෙන යනකොට මේ පැත්ත ගොඩක් මේ හිස්තන් තියෙනවා අඩුපාඩුකම් තියෙනවා ඒක නිසා ඒකට වඩා නිතරම අඩුපාඩුකම් නැතුව කටයුතු කරන්න කියලා දෙවැන්නේගේ අවශ්‍යතාවයේ ඉතාමත්ම වැදගත් කොටිම කියනවා නම් එහෙම නැතුව අපේ ජීවිතය හැඩ කරන්න බෑ ඒක නිකන් සාමාන්‍යයෙන් කියන්නේ කණ්ණාඩියක් නැතුව අපිට මූණ ඔපක දාන්න බෑ ආයිත්තම් කරන්න බෑ. ආලවට්ටම් දාන්න බෑ. එක්ක කණ්ණාඩියක් ඕනේම නැත්තම් වෙන කෙනෙක් කරන්න ඕනේ ඒක. Tamanට කොච්චර කරත් Tamanගේ මූණ බලා ගන්න පුළුවන් ගතියක් ඇත්තේ නෑ. ඇස් දෙක බලන්න විදියක් නෑ. අපි කවදාකවත් මැරෙන තුරාවට ඇස් දෙක දකින්නේ නෑ. දකින්න බෑ. අපි දැකලා තියෙනවා දැකලා තියෙන ප්‍රතිබිම්බයක් විතරයි. හැබැයි අපිට පුළුවන් වෙන කෙනෙක් ඇස් දෙක දිහා බලන්න. ඒ නිසා අපි අන්නේ දෙන්නර දෙන්න පිටකසා ගන්න විදිහට සහයෝගයකට આવොත් යාට කියන්න පුළුවන් උඹ මුහුණ කොණ්ඩේ පීරන වරපම් බාවර වරෙන් මම බලන්නම් මම කොණ්ඩේ පීරුවට පස්සේ උඹ බලපන් නැත්තම් අපට අවශ්‍ය වෙනවා දර්පණ තලයක් දර්පණයට කියන ප්‍රත්‍යවේක්ෂාව කියලා මේ අප්‍රමාදයේ තියෙන ගුණය තමයි ප්‍රත්‍යවේක්ෂා කරලා දෙන්නේ ඒ අප්‍රමාදයේ වඩන කෙනා හැම වෙලාවෙම ඉන්න කණ්ණාඩියක් ඉස්සරහා වගේ තමන් කරන හැම ක්‍රියාවක්ම නැවත සලකා බැලීමක් කරනවා ඒ නැවත සලකා බලන්නේ තමන් පිළිබඳව චෝදනා ස්වරූපයෙන් අත්කලමතාන යෝගෙන් නෙවෙයි අනිවාර්යයෙන් මේක වැරද්දක් තියෙන බව දන්න. ඒ වැරදි පැත්ත දැකීමට හැමදාම කරන වැඩවලදී ඒ නැවත නැවතත් මේ වැරදි හොයන සුල්ලෙන් වගේ රන්දර ගවේෂී කියලා කියන එකට වැරදි වෙන සුල්ලෙන් බලන ඉන්නවයි කියලා කියන්නේ නාස්තික වැඩක්වත් විවේචන වැඩක්වත් නෙවෙයි. ඒ හරහා තමයි අප්‍රමාදයේ දියුර වෙන්නේ. ඒක නිසා අප්‍රමාදය අපිට මේක අප්‍රමාදේ කියන පදේ අපි මෙතෙක් කල් විස්තර කරේ ප්‍රමාදය අනිත් පැත්ත කියලා. නමුත් ත්‍රිපිටකය ගැන හදාන කෙනෙකුට මේකට සමාන වචනයක් සරුවචනන්සේ පාවිච්චි කරනවා සත්‍ය කියන. මේ සත්‍යයයි අප්‍රමාදයයි දෙක සමාන වචන වශයෙන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. සර්වඥාන්සේ අප්‍රමාදී ගැන කතා කරනකොට කියන්නේ ලෝකේ ඉන්න සත්තුන්ගෙන් ඇත්ත අඩියක ඇතාගේ පාද සලකුණ මත ඕනම සතෙක්ගේ පාද සලකුණ දාන්න පුළුවන්. ඇතාගේ අඩිය තමයි ලොකුම අඩිය. ඒ නිසා මේ ලෝකයේ ජීන පිංකම් වලින් දක්ෂතාව වලින් ලොකුම දක්ෂතාවය තමයි අප්‍රමාදේ අප්‍රමාදේ ඇතුලේ තමයි ඔක්කොම පිංකම් තියෙන්නේ. අනෙක් සියලුම පිංකම් අප්‍රමාදයට වැඩිය පොඩි. ඒ නිසා අප්‍රමාදයට සරුවචනාසේ කියනවා කුසල රාශී තිබික්ක වේ සම්මා වදමානෝ අප්‍රමාදේ වදීය. මහණේ කුසල රාශියක් මල් මිටියක් වගේ කියලා අපේ ජීවිතයේ තියෙන ලස්සන හැකියාවන් කුසලතා ගන්නවනම් අප්‍රමාදේ මල් මිටියක් වගේ සියල්ලම දක්ෂ දාංගවල ගුණයක් තමයි අප්‍රමාදේ තියෙන්නේ මේක වඩන ක්‍රමය ඒ අප්‍රමාදේ වඩන ක්‍රමය තමයි එහෙම නැත්නම් අප්‍රමාදයට අපිට ශිල්පේ ලබා දෙන්නේ සමීකරණය ලබා දෙන්නේ සතියහරහා ඉතින් සර්වඥාන්සේ මේ අප්‍රමාද පදය සතිපට්ඨානය හරහා නැත්නම් සතිය ස්ථාපනය කිරීම හරහා සතිය තහවුරු කිරීම හරහා අපේ ජීවිතේ එකතු කරන්න හැටි කියලා දීලා තියෙනවා. ඒ නිසා මේ ධර්ම දේශනා මාලාවේදී අපි සතිය කියන්නේ අප්‍රමාදය කියන පදයට සම්බන්ධ කරලා යනවා. මේ අප්‍රමාදයේදී සීල අප්‍රමාදය සමාධි අප්‍රමාදය ප්‍රඥා අප්‍රමාදේ කියලා අප්‍රමාද මට්ටම් තුනක් තියෙනවා. එතකොට මේ සීල මේකට සීල ශික්ෂාව කියලා කියනවා. සමාධි ශික්ෂාව කියලා කියනවා. ප්‍රඥා ශික්ෂා. ශික්ෂා. පාලිය ශික්ෂා කියනවා. සංස්කෘත ශික්ෂාව කියලා කියනවා. ඒකට අපි අප්‍රමාදී වෙන්න වෙන්න අපි සීල ශික්ෂාව ආරසා කරන අතර ඒ සීල ශික්ෂාවට බාධා කරන වීතික්‍රම කෙලෙස් අයින් කිරීම කරනවා. නිසා ජීවිතය පිළිබඳව සදාචාරාත්මක වගවීමක් වෙනවයි කියලා කියන්නේ ඒකේනා තමන්ගේ හික්මිච්චකම සීතල ගතිය සීලාචාර ගතිය සීලය විහිං පවරගෙන විහිං පටවගෙන අපි කියන්නේ සමාදන් වෙලයි කියලා රකිනවා ඒක පිළිබඳව වැඩි වැඩියෙන් සිල්වන්ත වෙන්න වෙන්න එයාගේ ජීවිතයේ උස්සස් කිරීමක් සදාචාරගත කිරීමක් මහත්ම ගති හැදිච්ච ගති එnde ende ende වැඩෙන පටන් ගන්නවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ජීවිතය ඇතුළත වඩා වඩා සදාචාර සම්පන්න වුණාද කියලා කියනවනම් ඒකෙන් අදහස් කරන්නේ යා හිතුවට වැඩිය සිල්වන්තයි ශීලාචාරයි සීතලයි හික්මිති ගතියක් තියෙනවා. ඉතින් මේ හික්මීම දවල් මිගෙල් රෑ දන්ියෙල් වගේ සුදු තෙද්දක් ඇඳගෙන ලස්සන පීරලා නාලා කියලා ඉන්න එකමත් එක පැත්තක් තියෙනවා කයේ සීයේ හැදිච්ච ගතිය. හිතේ හැදිච්ච ගතිය ගන්නකොට අපිට සිද්ධ වෙනවා විතික්‍රම කෙලස් කියලා. උල්ලංඝනය වේ සමාජ නීති උල්ලංඝනය කරනවා සමාජ නීති විතික්‍රමණය කරනවා කියන එක නොවෙන්න වග බලා ගන්න. ඉතින් එතකොට සර්වචනාංශය හරියටම අපිට කියලා දෙනවා සීල ශික්ෂාව සම්පාදනය කරනකොට සීලේ මතින් අප්‍රමාද වෙනකොට ඒකේන විතික්‍රම කෙලස් ඇතින් නොකර සිටීමට සමාදන් වෙනවා. ඒ සමාදන් වීම සීල සමාදානයි කියලා අපි කියනවා. සමාදාය සික්ඛති සික්ඛාපදේසු කියලා කියනවා. කවුරුත් කිව්වට හෝ දඩ ගහනවට බයි හෝ හිරේ මේ හිරේ යන්න වෙයි කියලා බයි නෙමෙයි සිල්පද රකින්නේ. මේක නැති වුණොත් හැදියාවක් නැහැ. මේක නැති වුණොත් නොසන්ඩාලයි, අශීලාචාරයි, ජීවිතේ සීතල ගතියක් නැහැ. ඒ නිසා සමාදන්ව සිල්පද රකින්න එකම ශාසනය බුද්ධ ශාසනය විතරයි. අනිත් වගේ කියන්නේ මේවට කමාන්ඩ්මන්ට්ස් කියලා. පණත් කියලා. අනපනත් කියලා යන්නේ තැන් වල ශික්ෂාපද පනවා. තියෙන ਸਰවඥාන්සේ ශික්ෂාපද පනවලා තියෙනවා. ඒ නිසා මේ ළඟදී මම දැකලා කොලේ කියලා තියෙන අනක් නැති පණක් කියලා. ශික්ෂාපද කියලා කියන්නේ අනක් නැති පණක්. සරෝජ හරියටම පනවලා තියෙනවා. ඒකල කියන උඹට හැදෙන්න ඕනේ නම් අප්‍රමාද වෙන්න ඕන උඹ ඒක ඉල්ලාගෙන සමාදන් වෙලා රැකපන්. කවුරුත් කිව්වට හෝ අනුන් රවට්ටන්න හෝ කරගන්න බැරි සිල්පද රැකීමෙන් හෝ මොකක්වත් ඇති වැඩක් නෑ. ඒක ඔක්කොම සීලබ්බත පරාමාස වලට යනවා. සිල්පද වැරදි තැනින් අල්ලගත්තා වෙනවා. යම් කෙනෙකුට යම් ආකාරයකට සීල ශික්ෂාව හරි ගියා නම් සීල අප්‍රමාදේ හරි ගියා නම් වීතික්‍රම කෙලෙස අයින් වුණා. ඒකට කුසල සීල කියලා කියනවා. සර්වචන සඳහන් කරලා තිනවා අවිපටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි. ආනන්ද යම් කිසි කෙනෙකුට සීලේ කුසලතාවේ තියෙනවා කුසල සීලයක් තියෙනවා නම් එයාගේ හිත විපිලිතර වෙන්නේ නැහැ. අන්තමන්ද වෙන්නේ නැහැ. ඒක නිසා අපි සිල්පද රකින්න රකින්න අපිට වෙනදා තිබුණු සැක දුරු වෙලා මම මෙතෙක් කල මේ ලාභ සත්කාර සම්මාන සිලේ සිලෝක දිගේ දඟලා දඟලා හිටියට දැන් අද ඉඳලා නැත්තම් මේ අප්‍රමාද පදේ කටපාඩම් කරගත්ත දවසේ ඉඳලා අප්‍රමාද සම්පදාව සම්පදාව රැකගෙන ගිහිව දවසට මම සීලය ගැන වග වෙන්න හදනවා කියලා කිව්වොත් ඒ කෙනා සීතල වීමක් සිද්ධ හිත කලකොල වෙන ගතියක් නැහැ. ඒ කෙනා තුල ඇති වෙන මේ ගතිය කියන්නේ අවිපටිසාර භාවය. අසංවිධිත භාවය නැති වෙලා සංවිධිත භාවයක් එන්න පටන් ගන්නවා. ඉක්මිච්ච ගතියක් එන්න පටන් ගන්නවා. ඒකදී හොඳටම පෙන්වන්නේ ඔය අඟුලිමාල හාමුදුරුවෝ කියලා අන්තිම අසික්කිත මිනිහෙක්, නැහැදිච්ච මිනිහෙක්, බරපතල ත්‍ස්තවාදියෙක්, 1000කට වැඩි පිරිසක් ලේපිට කපපු කෙනෙක්. සරුවචනාංශ ළඟට මුණ ගැහෙන වෙනකොට එක්ක අම්මා මරණ එක්ක සරුවචනාංශ මරණවා කියන ආනන්තරී අකුසල කර්මයේ අද්දරට ගිහිල්ලා හිටියේ. විශේෂයෙන්ම අම්මා මරනවා කියන තැනට කිට්ටු කරපු නිසා සරුවචනසේ පුරුෂයා ළඟට ගියා. කාටවත් කියන්න නැතුව ගියේ මොකද ආනන්ද හැමතුරු දැනගෙන හිටියනම් කොසල් රජුර දැනගෙන හිටියානම් අනාථ පිටික සිසුමා දැනගෙන හිටියානම් විසාකාව දැනගෙන හිටියානම් පලාතේ යන්න දෙන්නේ නැහැ. මොකද බුදුහාමුදුර රැකගන්න eBay. අඟුලිමාල දැක්කොත් කපන්නේ කියලා නෙවෙයිනේ. ඒ නිසා බුදුන්සේ තනියම වැඩි. තනියම වඩනකොට ඈත ඉඳලා මංගුලි මාන දැනගත්ත බොහොම ලේසියෙන් කපන්න පුළුවන් මිනිහෙක් හම්බ වෙනවා බොහොම සුකුමාල කෙනෙක්. මෙයා මේ සීනා හමුදා පිටින් කපපු මිනිහෙක්. මෙයා පිටිපස්සේ යන බුදුරජාන්සේ දැක්කා අඟුලි මාව දැක්කයි කියලා දැක්ක මෙයා පිටිපස්සෙන් අමෝරාගෙන එළියට එනවායි මේ හඹාගෙන එනවායි. සරෝජන සාධිෂ්ඨානයක් කරා අඟුලි මාලිගේ මගේ අතරින් පරිතරේ ගෙවෙන්නේ නැති වෙන විදිහට. ඒ සරෝජන බොහොම සාහන්ත ගමනින් යනවා. අඟුලිමාල සද්ද ඇහෙන්නේ නැති වෙන්න හති පිඹගෙන ඇවිදිනවා. දුවනවා දුවනවා දුවනවා දුවනවා මොන විදිහකින් ලං කරන්න බෑ. පස්සේ මේ කේන්ති නිසා මහාන සිටුව කියලා කිව්වා. මහාන හිතපිය කියලා. ජනන්සේ ඉස්සරහට යන ගාම කිව්ව ඇත්තට පරතරේ බොම අඩුයි. නමුත් ලං වෙන්නත් බෑ අඟුලිමාලට පේන්නේ ලොකු පරතරයක්. මම නම් හිටියා. උඹට පුළුවන් නම් හිටපන් කියලා. එච්චරයි කියන්නේ. මම හිටියා මට පුළුවන් මගේ හිත, කය, වචන නතර කරන්න. උඹට පුළුවන් නම් නතර කරපන්. ඉතින් අඟුලිමාල කියන්නේ ඒ දිසාපාමොක් ආචාර්ය යටතේ ඉගෙන ගත්ත දක්ෂම ශිෂ්‍යයා. පොඩි දෙයක් කියවුවා හොඳට වැටහෙනවා. මේ මිනිසයා කල්පනා කරා මේ මටත් වැඩිය වේගෙන් අල්ලන්න බැරුව යන නම් මේ මහාන කියන මම හිටියයි කිය. ඒකල මට අභියෝග කරනවා හිටපන් කියලා. මේකේ මොකද්ද අර්ථේ? මේකේ තියෙන ආර්ය විවහාරයක් තියෙන. එදිනදා ජීවිත විවහාරයට මේක ගැලපෙන්නේ නැහැ. නිසා මෙයා කල්පනා කරන ගියාට බලනකොට තේරෙන පටන් අරගත්තා මේ මනුස්සයා මේ හොරෙක් පිටිපස්සේ එලවද්දි මරන්න ඉතාම සාන්ත දාන්ත ඉරියව්වෙන් වචනෙන් වචන බනින්න යන්නෙත් නැහැ, කයින් ක්‍රියා කරන්න යන්නෙත් නැහැ, හිතෙමුත් ක්‍රියාවක් නැහැ. එයා ඒකල කියන මම හිටියයි කියලා මට හිටපන් කියලාත් කියන. ඒ වෙලාවට තමයි ආවුද බිම තියලා ගිහලා වැඳලා කිව්වේ මට ඔබ වහන්සේ මේ දන්න හිතීම මේ හිතවීම තමයි සතිපට්ඨානය කියන සතිය හොඳට පිහිටන එක කියලා දෙන්නේ කියන්නේ. ඊට පස්සේ ඒ වෙලාවේදීම අඟුලිමාලට බුදුජානන්සේ හමු වීමේ ධර්මයේ හමු වීමේ සංඝයා හමු වීමේ ප්‍රතිඵල ලැබෙනවා. ඊට පස්සේ කිසි පැකිලීමකින් තොරව පැවිදි කරනවා. පැවිදි කරාට පස්සේ අඟුලිමාල හාමුදුරුවෝ කොයි වෙලාවක හරි පින්ඩපාතේ ගියා නම් කොහෙට ගියා නම් කවුරු හරි කුණු ටිකක් විසිකිරුවොත් ඇඟට තමයි වැටෙන්නේ. කොල්ලේ කඹ ගහකට ගලක් ගැහුවත් තට්ට ගෙඩියට තමයි වදින්නේ. ඉතින් එනකොට සිවුර ඉරාගෙන, ලේ පෙරාගෙන, පාත්‍රය ඇදගෙන තමයි එන්නේ. ඒ අපරපසේ සර්වචනාංශ ළඟට යන්නත් වෙනවා. මොකද සර්වචනාංශ මෙහා ගන්න විශේෂයෙන් හොයලා බලලා තිනවා. ඉතින් මේ අඟුලිමාල චෝදනා කරන්නේත් නැහැ. සර්වචනන්සේ මතක් කරලා තියෙන අඟුලිමාල දැන් ඔබ මෙච්චරක් වැඩ කරගෙන තියෙනවා. ඔබ මේ ජීවිතේ මැරෙන්න ඉස්සෙල්ලා සිල්පද සීලය අංග සම්පූර්ණ කරේ නැත්නම් සමාධි අංග සම්පූර්ණ කරේ නැත්නම් ප්‍රඥා අංග සම්පූර්ණ කරේ නැත්නම් ඔබ දන්නව පැහැදිලිවම අපායට යන්නේ. ආය බුද්ධාන්තර කල්ප කීයකට ගොඩේ ඉද්දන්නේ. ඒ නිසා ඔය වේදනාව විඳපන්. ඔය වේදනාව නිසා මේ අහක යන ගලක් වැදුණයි කියලා ඒ මනුස්සයාට වෛර කරන්නත් එපා. වචන කතා කරන්නත් එපා. ගහන්න බනින්න යන්නත් එපා. උඹ ඒ විදිහට හිත දුර්වල කරගත්තත් අපායටමයි යන්නේ. ආයෙ කවදා ගොඩේ ඉඳන්නේ. ඒ නිසා ඉවසපන්. කොච්චර මේ අඟුලිමාල හාමුදුරුවෝ ශික්ෂාවෙන් හික්මුණාද කියනවනම් ඒ කිසිම දෙයකින් කවදාකවත් වචනයෙන්වත් හිතින්වත් කයින්වත් ප්‍රතික්‍රියා කරේ නැහැ. ඊට පස්සේ දවසක පින්ඳ පාත යනකොට ඒ ඉසගත් නුවර තාමේ සිද්ධිය මතක් කරනවා ගියාම ඒ අඟුලිමාල හාමුදුරන්ට ඇහිලා තියෙනවා මේ කාන්තාවක් දරුවෙක් ප්‍රසූත කරන්න විල්ලිලනවා. ඒලත් ඇතිවිච අර දරුණු ප්‍රසූත වේදනාවෙන් ඒ කාන්තාව කේන්ද්‍රී ගන්නවා උපස්ථාන බින්නඹම්ම කෙනෙකුත් නැහැ, gedara manussයත් නැහැ තනියම. පින්නපතේ යන ගමන් ඇහුණා මේ ඉස්සර ලේපිට කපපු මිනිස්සයාට දැන් අර කාන්තාවගේ ආවේනික දුක බුද්ධම විදියට මේ අනුකම්පාවක් ඇති වුණා. ඒ ස්වාමීන් වහන්සේ මේ මේ කාන්තාවක් මේ වගේ වෙලාවක මේ විඳින දුක වචනෙට නගන්නේ හැමදාම හැම අම්ම කෙනෙක්ම බින්දලා තියෙනවනේ කියලා බින්දපාතේ රවුම ඇවිදලා පෑයකට පස්සේ එනකොටත් අර විදියටම කෙන්දිරි ගන්න. අර විදියටම විහිලනවා. ඊට පස්සේ තමයි මේක මේ පොඩි වෙලාවකට නම් හරි දැන් මේ විදියට බලනකොට මොකක් කර මේකේ විකෘතියක් තියෙනවා. පස්සේ බින්දපාත වන්දනා සරුවචනංශ ගාවට ගිහිලා කිව්වා ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම මම මේ බින්දපාත යනකොට මෙන්න මෙහෙම දෙයක් මට ඇහුණා. එතකොට මම මෙන්න මේමයි හිතුවේ එනකොටත් ඒ විදිහටමයි. දැන් අපි පැවිද්දෝ අරණ්‍යගත වෙලා ඉන්නවා. මේක කාන්තාවකගේ ගෘහ ජීවිතය හම්බෙන ආවේනික දුකක්. අපිට මේකදී කලහක්ක් තියනවද නැත්නම් අපි මොකෝද මේක පිළිපදින්න ඕන? ඉතින් බුදු දනන්දිකෝ අඟුලිමාල උඹට මෙහෙම කරතයි. මම කවදාකවත් මේ ජීවිතේ සතෙක් මරපු නැති ආනිසංස භාවයෙන් මේ අම්මට ගැබ්මල පහ වේවා කියලා අදිස්ථාන කරපන්. මේ සෝතයි අඟුලිමාලට මතක් වුණේ ඉන්නකන් සතුම් මරපු මට බුදුහාමුදුරුවෝ කියනවා කවදාක සතෙක් නොමරපු ආනිසංස භාවයෙන් මට මගේ මේ ආශිර්වාදයෙන් ගැබ්මල පහව කියලා කොහොම කටකින් කියන්නේ ඊටරිකා ස්වාමීන් වහන්සේ මම විතර දැක දැක උණුලේ කප කප කපපු කෙනෙක් නෑ ඒ නිසා ස්වාමීන් වහන්සේ මම කොහොමද කරන්නේ එතකොට බුදුසසුන කිව්වා ඉතින් ඔබට මතකද ඔබ ආර්ය භූමියට ආවට පස්සේ ඔබ කුරෙක් කෝමියක්වත් මරලා නැහැ. අච්චර දරුණු ත්‍රස්තවාදියා මේ ආර්ය සීලී ආනිසංසේ නිසා කවදාකවත් සත්‍යක් මරණ නිසා යතහම් බගිනි අරියාය જાති ආජාතෝ කියන එක දාලා කියන්නේ. මං ආර්ය භූමියේ ඉපදුනාට පස්සේ දන්න දවසක හිතලා කවදාකවත් සත්‍යක් මරණ නැති ආනිසංස භාවයෙන් ඔබේ ගැප්මල පහ වේවා කියලා සවැත් නూరు ඉඳගෙන ආනිසංස අදිස්ථාන කරනකොට ප්‍රසූතිය සිද්ධ වෙලා තියෙනවා. එතකොට තේරෙනවා අඟුලිමාලට මේ බුදුන් දැකීම නිසා ජීවිතේ ඇතිවෙච්ච වෙනස. ධර්මයේ අහපු නිසා ජීවිතේ ඇතිවෙච්ච වෙනස. සංඥා බවට පත්වෙච්ච නිසා ජීවිතේ ඇතිවෙච්ච වෙනස. සීලයක් සමාදන් වෙච්ච නිසා අද කට ඇරලා කියත හැකි මෙච්චර සිල්පද කිරිබිම්මල් නැට්ටකට තරම් අසලකන්න නැතුව කඩපු මට බුදුන් දැක්කා ධර්මයේ දැක්කා සංඝයා දැක්කා සීලයක පිළිතුර ඊට පස්සේ කිසිම සීලයක හානියක් නැහැ. ඒව තමයි ආශ්චර්ය ධර්ම කියන්නේ. මේ ආශ්චර්ය ධර්ම කොච්චර විකූර්ණණය කරන්න පුළුවන්ද කියනවා කර්පකවල ගහන්න පුළුවන්ද කියලා කියනවනම් ආවේනික දුක් සහිත කෙනෙකුට හරි මේක අදිස්ථාන කරලා කිව්වොත් මේ නැගණියගේ මේ දුක නැති වෙන්නේ කියලා අදත් අඟුලිමාල පුරිත කියනවා නිසා අපි සිල්පදය සමාදන් වුණාට පස්සේ දවල් මිකෙල් කෑ ඩැනියෙල් වාගේ පේන සිල්පද රකින්න හොරෙන් කඩනවා නම් අපිට කවදාකවත් ඔය වචනේ ඒ අපි කියන්නේ හාස්කම කියලා සත්‍යෙ ඉන්නේ ඒ නිසා අපි අප්‍රමාද වෙනවා නම් අපි තේරුම් අරගන්න ඕනේ මේ සිල්පද කැඩෙන තාක්කල් තිටිසක් එහෙම නැත්නම් අශිෂ්ටයි අශීලාචාරයි මහත්ම ගති නැහැ හැදියාවක් නැහැ. ඉතින් අපි පටන් ගන්න එතනින් තමයි. ඊට පස්සේ අපිට ඕනේ නම් බුදුන් දැක්කා, ධර්මය දැක්ක, සංඝය දැක්කයි කියලා ශිෂ්ට සම්පන්න වෙන්න ආර්ය බහට උස්සලා තියන්න පිරිසිදු වෙන්න පුළුවන් ප්‍රමාණයක් සීලය අරගෙන පනාගේ රකින්න එකයි තියෙන්නේ. කොච්චරද Tamanට පුළුවන් කියන එක අනුන්ට කරන්න බෑ. ඒක හරියට තේරුම් ගන්න මේ සීල්පද රකින්න නම් ඒකට කියනවා සීල ශික්ෂාව අප්‍රමාද පදය අප්‍රමාද සම්පදාව සීල මට්ටම. ඒ බුදුම ස්වාමීන් වහන්සේලා මන්දර මට උගන්වපු ස්වාමීන් වහන්සේ මතක් කරනවා යම් කිසි කෙනෙක් අප්‍රමාදී සීල මට්ටමට රකින්නවනම් නැත්තම් සීල ශික්ෂාව රකින්නවනම් ඒ කෙනා සීලයට සාපේක්ෂ ආනිසංස ලබනවා. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා හතරාකාර බයකින් මෙලෝ වශයෙන්ම නිදහස් වෙනවා කියන්නේ. සීලේ නැති මිනිස්සයා සතුන් මරණ හොරකම් කරන කාමීත්‍යාචාරය කරන බොරු කේලම් හිස් වචන බරුස් වචන කියන කිනාට අඳුරට යනකොටම වයසට යනකොටම ලෙඩ වෙනකොට මරණයට කීට් වෙනකොට බයක් ඇති වෙනවා අනේ මං ඉන්නකම් කරපු නොපනත්කම් නිසා ඒකාන්තයෙන්ම මට මේ වගේ නපුරු දරුණු විපාක ලැබෙනවයි කියලා අත්තානුවාද බය කියලා එකක් කියනවා. තමන්න තමන් දෙස් දෙන ගතියක් එන්න පටන් ගන්නවා. මේ දෙස් දෙන ගතිය කොච්චර බලපානවද කියනවනම් මුළු බටහිර ලෝකෙම මේ ගිල් කියලා එහෙම නැත්නම් මේ පශ්චාත්තාපය කියන එකෙන් මුළු පරිසරේ මුළු සමාජෙම ගිලිලා ඉවරයි. ඒගොල්ලෝ මේ කාමයට ගියාම අම්මා අප්පා අඳුරන්නේ නැහැ, සීමාව දන්නේ නැහැ, කිලෝරක් නැතුව සැප විඳිනවා. අපිට නම් වෙන්නේ මේ හිතගෙනම ආපු දිවි ලෝකයක් වගේ ගියාම නමුත් මේ මිනිස්සු මේ සීලයක් නැතිව මේ රකින්න නිසා හැම වෙලාවෙම ඉන්නේ පුදුම හීනමානකින් පුදුම ancestral guilt කියලා කියනවා ආරම්භක මූලික පිළීමකින් නිල්ලඹේට ගොඩින් මහත්තයා කියනවා අපිට කොච්චර මේක අපේ මේ ආශා කර තියෙන ಗುಣධර්ම නිසා අපිට බලපාන්නේ නැද්ද කියනවනම් මේ guilt කියන වචෙන්ද සිංහල තේරුමක් අපේ භාෂාවේ නැහැ මොකද අපි දන්නේ නැහැ මේක. අපි කවදාකවත් මිනිස්සෙක් වුණාට පස්සේ ඒක හීන කරලා සලකන්නේ අපි සලකන මිනිස්සුකම හොඳයි කියලා. ඒ මිනිස්සු මිනිස්සුකම හම්බෙලා තියෙනවා. ওই සීල සැප සම්පතුත් තියෙනවා. බොත්තමත් අද කරපමනේ සීල සැප තියෙනවා. නමුත් කවදාකවත් සාන්තියක් නැහැ. විඳ මේක සැප විඳින්න විදියක් නැහැ. හැම වෙලාවෙම හීනමානකින් පෙළෙනවා. මොකද ලැජ්ජ නැහැ. කිසි තැනක ලැජ්ජ නැහැ. ඒකට ගිහිලා බැලුවොත් ඒ ඉලන්දාරිකේ ළමිසෝ හැසිරෙන හැටි ඒ සමාජයක බලහන් ඉන්න හැටි මොන කරන්නේ දැන් ඉතින්. මෙහින බල්ලු බලල්ලුන්ගෙන් ඒකේ කිසිම වෙනසක් නැහැ. ඒක දිහා බලනකොට වෙනවා මේ මිනිස්සු බොහොම සුන්දරයි, බොහොම ලස්සනයි, සුදුහම ඔක්කොම ටික තියෙනවා. නමුත් බලනකොට සදාචාරයක් නැතිකම නිසා ඒක නිකන් බලන්නත් හිතෙනවා අපිට කාමේදී නිසා. නිකන්නේ වෙන්නන්නේ. නමුත් පේනවා මොන් කොහෙද යන්නේ කියලා. පොඩ්ඩක් එකතු වෙලා කතා කරලා බලන්න ඕනේ පැහැදිලිවම කියනවා බන්දේ අපි ස්වභාවයෙන්ම හීනමානෙන් පෙළෙන જાතියක් කියලා. ඉතින් මං කිව්වා කතා කරලා ආසියාකරයේ මිනිස්සුත් හීනමානෙන් පෙළෙනවා දුප්පත් කියලා. මූණ ලස්සන නැහැ කියලා. සිල්වද රැක ගන්න බෑ කියලා. ඒ නිසා වෙනසක් නැහැ දෙකොල්ලම විඳවනවා. නමුත් අපි ಜಾති වශයෙන්ම කුප්පත්තියෙම හීනමානෙන් පෙළෙනවා. මේ අත්තානුවාද බය කියලා මේකට කියන්නේ. මේක පොඩ්ඩ පැනපු ගමන් මානසික අසහනයක් පාටපත් වෙනවා. ශීදී නසා ගන්නවා කාටරි මරනවා ගහනවා කිසි වෙනසක් නැහැ. ඒ නිසා ශිල්පද රකින්න කෙනාට අප්‍රමාදයේ ශීල මට්ටමේ රකින්න කෙනාට අත්තානුවාද බයක් එන්නේ. එයා දන්නවා ආනන්ද මේ අඟුලිමාල වගේ මං ඊයේ වෙනකන් කැපුවා, මැරුවා, විනාශ කරා. මං ශිල්පද රකපු දවසේ ඉඳලා මම අනික්කටත් වඩා රකින්න. ඒ නිසා මම ජීවිතේ මම ශිෂ්ට වුණා. සදා ශීලාචාර වුණා. මහත්ම ගතිය ඇති කරගත්තා මෙලෙක් ගතිය ඇති කරගත්තා එතකොට මට කවුරු හරි ගහුවත් බන්නත් අනුකම්පා කරනවා නමුත් දැන් මං සිල්වන්තයි ආන්න මේක ආපු කෙනාට ඒ ඇති වෙන ශක්තියට බුදුහාම කියන්නේ අත්තානුවාද බය නැතිවීම නිසා ඇති වෙන අභය ආනිසංසයක් වශයෙන් ලැබෙන. ඒකෙන් පරානුවාද බය අපේ සමාජයේ තියෙන ගතියක් තමයි කොච්චර නරකයක එක්කුණක් කමක් නැහැ හැදුනට පස්සේ ඕන විදිහට අනුකම්පා කරනවා. ඒ මොකද අපි මේ සීලය පිළිබඳ සලකන જાතියක් නිසා. ඒ නිසා අනුන් බැන්නට මේක හැදිච්ච එක විතර නැහැදිච්ච එකයි කියලා. හැදුනට පස්සේ ඒ සිල්පදෙන් හෝ මොකකින් හරි හැදුනට පස්සේ ඒ කියන කමන්න කොච්චර කරලා දැන් අවසාන ඵලෙම හොඳයි නේ කියලා පරානුවාද බය අනුන්ගෙන් එන දොස් අඩු වෙන්න පටන් ගන්නවා. ඒක තමයි තේරෙනවා. මිනිස්සු ඉස්සර Taman දිහා වපරහෙන් බැලුවට සීලයකට පිටියට පස්සේ අචේතනාපූර්වකව ගත්තට පස්සේ මිනිස්සු බැන්නත් සාධාරණයි. නමුත් මිනිස්සු දන්න මිනිස්සු අනුකම්පා කරනවා. ඊට පස්සේ තියෙනවා දණ්ඩ බය කියලා එකක්. රටේ තියෙන දණ්ඩ නීතියට අනුව අහු වුණොත් හිතේ විලංගු වෙනවා. අච්චු විඳින්න වෙනවා. ඒ නිසා ශිල්පද රකින්න එක්කන දන්න වැරදිලාම අහු වෙන්න පුළුවන්. නමුත් මම හිතෙන් නිවැරදි. ශිල්පත කඩන කෙනා දන්නවා දැන් මම නිදාසෙලා හිතේට කොයි වෙලාවෙ අහුවේ දන්නේ රෑ නිින්දෙන් සද්දයක් ආවත් බයයි. නිතරම ඉන්නේ ගොඩ දාපු මාළුවෙක් වගේ. එනිසා ඒ දන්න බය කාපු දේවල් දිරවන්නේ හුඟක් කරාට ඒ බය තමයි. පැත්ත වෙලා හොඳට බුදියන්න පුළුවන් කමක් නැහැ. බොහොම සැකෙන් ජීවත් වෙන්නේ. ඉතින් ඒ තුන අද ලෝකේ තියෙන নানা ආකාරකම තමන්ට අත්තානුවාද බය එනකොට විවිධ විනෝදාංශකල අපි මගහරිනවා. පරානුවාද බය එනකොට පත්‍රයට ගාණක් ගෙවුවට පස්සේ හොඳ නමක් ඇති කරගන්න පුළුවන්. ඡන්දයක් එහෙම ඉල්ලන්න ඕන නම් ඕන වෙලාවක ගන්න පුළුවන්. ඒ වගේම මේ දඬ බය නැති කරන්නත් පුළුවන් අග්‍රවිනිශකාරයුණත් පගාඝාතයි දැන්. එතකොට ඕනේ නඩුවක් අනිත් පැත්ත දාගෙන. නමුත් අවසාන එකක් තියෙනවා දුක්ගති බය කියලා මරණයට පස්සේ අපායට යනවා කියන්නේ. ඔළුව පල්ලයට දාන කඳ උඩට තියාගෙන ඇදගෙන වැටෙන්නේ අපායයි. ඉතින් ඒක වළක්වන්න පගා ගන්න බෑ. පගා ගන්න පුළුවන් බිස්නස් එකක් තියුණා නම් මාරත් එක්ක හරි ගන්නවා. ඒකෙදි විතරක් බෑ. ඒක නිසා යම් කිසි කෙනෙකුට සීලයක බීජන ওই බය හතරම නැහැ. ඒකෙන් අදහස් කරන්නේ ආයේ උපන් දවසෙල්ල සිල් දැක්කයි කියලා. කවදා හෝ බුදුන් දැක්කා, ධර්මයේ දැක්කා, සංඝයා දැක්කා, සීලයක පිහිටියා, අප්‍රමාද වුණා, අප්‍රමාද සම්පදාව සමාදන් වුණාට පස්සේ ඒකෙන් එන මේ පිරිච්ච ගතිය සම්පත්‍ති කර ගතිය මොන දෙයකින්වත් සනීප කරන්න බෑ. මොන දෙයකට සම කරන්න බෑ. ආවිකත අහිස පහසු හෝති කියලා සරුවත් chance සඳහන් කරද්දී තමන්ගේ තියෙන වැරද්දක් වුණොත් එක්ක ඉස්සරහට ගිහිල්ලා කිව්වොත් මෙන්න මෙහෙම මම මේ ආවාස ශිල්පදේ රැක්කා. නමුත් මට ඒ ශිල්පදේ කැඩුනා. ඒකෙන් මම මේ බුද්ධ ධම්ම සංඝ තුනට මගෙන් අගෞරවයක් සිද්ධ වුණා. ශිල්පදේට අගෞරවයක් සිද්ධ වුණා මට සමා වෙන්න මම නැවත කැමැතියි ආයති සංවරයේ පිළිట్లా ඉදිරියට සිල්පද රකින්න කියලා ගුණවතෙක් ඉදිරියට ගිහිලා හෙලි කර පමණින් Tamange වැරද්ද හෙලි කර පමණින් පුදුම පහසුවක් එන්න පටන් ගන්නවා අපිට වැරදි සමනය කරන්න පුළුවන් ක්‍රමයක් සාසනේ තියෙනවා කියන්නේ. වරදින එක ස්වභාව ගතිය මනුෂ්‍ය ගතිය. නමුත් ඒ වැරද්ද පිළියම් කරන්න පුළුවන් ක්‍රමයක් අරුවචන්සේ පෙන්ලා තියෙනවා. ඒක තමයි අප්‍රමාදී කියන්නේ. ඒ නිසා අපි අපි කෙරේ පිළිබඳව වරදින දේවල් අනුන්ගෙන් බලලා ඒක ප්‍රමාණ කරලා ගුණවතෙකුට සිල්ලකට ප්‍රකාශ කළොත් ඒකේ අපායට යන්න ඉස්සර වෙලා අපාය පොතේ ලියවෙන්න ඉස්සර වෙලා තමන්න ගොඩ දාන්න පුළුවන් ක්‍රමයක් මිනිස්සෙක් වශයෙන් බුදුහාමුදුර අපිට දීලා තියෙනවා. මේ ශිල්පද තියෙන්නේ තැවෙන්න නෙවෙයි. ශිල්පද තියෙන්නේ දැනගෙන මේකට මේ මේ විපාක තියෙනවා. නමුත් කැඩුනොත් පිළියම් කරන්න ක්‍රමයක් තියෙනවා. ඒ දේ නැතුව තමන්න තමන්ගේ පිළිබඳව යාලුකමක් මිත්‍රත්වයක් ගෞරවයක් නැතුව සමාධි භාවනාව හීනකින්වත් හිතන්න එපා. අත්තානුවාද බය තියෙන මිනිහට භාවනාවක් හරියන්නේ නැහැ. ඒ මනුස්සයා භාවනාවත් පාවිච්චි කරන්නේ ඒ ලාමක විදියට. ඒ නිසා අනිවාර්යයෙන්ම භාවනා කරයන් ඉස්සෙල්ලා තමයි තියෙන්න සීලය ඉඳ හොඳ ඉස්සර දුන්නා වැඩි හොඳයි කියලා. ඒක අපි මෙහි ආපු ගමන් ඒකයි මේ අටසිල් සමාදන් කරලා හිත අලුත් කරලා දෙනවා. අලුත් කරන්න හේතු හදලා දෙනවා. අසුරු කරන්න දෙනවා තමයි සිල්වතුන්. ඊට පස්සේ කවුරු හරි තඹපු බතක් දෙනවා මේ කාලා භාවනා කරපන් කියලා. ඊට පස්සේ මේකට නමක් දාලා දෙන එක භාවනා මධ්‍යස්ථාන මේක කාමයට ආවේක රූප බලනවා සද්ධාහන්න ගඳ බලන්න නෙවෙයි මේක ශූන්‍යාකාරය කියලා අර හිත සමාධියකට අවශ්‍ය කරන පසුබිම සකස් කරගන්න අපේ ලොකු සාංශ කියන්නේ හිත අලුත් කරගන්න විවිධ කාරණා ලං කරලා දෙනවා ඉතින් මේ කාරණාවක තියෙන බරපතලකම බරසාරී තේරෙන ගතියත් ඔක්කොටම නැහැ ඔක්කොම අනේචි ওই භාවනා කරන ඔච්චරම පොඩි බැඳගෙන ගෙවල් දොරල අතහැරලා ඇවිල්ලා සිල් රැකගෙන මේ විදිහට මේ දඟලන්න ඕනේ දෙක. මේ භාවනාවේ අප්‍රමාද පදේ කියන ගැඹුර දන්නවනම් මේ මදි. අපි මේ අවුරුදු 2500ක් ගෙනාවු ශාසනයේ අපේ පෙර ආචාර්යවරු මේ වගේ ඉසට වහලක් තිබිලා නෙමෙයි භාවනා කරේ. මේ වගේ දායකයෝ ඇවිල්ලා අපිට කන්න දෙද්දි නෙමෙයි භාවනා කරේ. මගේ පිටිසට අඳුන්න තියාගන්න නෙමෙයි භාවනා කරේ. මෙච්චර ලස්සන කමටහන් තිබිලා නෙමෙයි භාවනා කරේ. ඒත් යෝ බනවාගේ රැක්කේ තමන්ටත් ආනිහංස තිබුණා ඒක කොහොම හරි ඉදිරි પરම්පරාව ගෙනියන්න ඕන කියන හැඟීමේදී විඳලා තියෙන දුෂ්කරතා බැලුවොත් අපි මේ කේන්ද්‍රී ගන්න දේවල් නැත්නම් අපි මේ චෝදනා කරන දේවල් වලින් පේන්නේ අපේ බොළඳකම. එහෙම නැත්නම් අපේ තියෙන මේ දැඩි වෙලා නැති ගතිය, භාවිත නැති මනස. ඒ නිසා හොඳට කල්පනා කරන්න අපි මොකද්ද පෙර කරලා තියෙන විශාල පිනක්. ඒ නිසා අපිට මේ විදිහට හිත අලුත් කරගන්න කරුණු රාශියක් තියෙනවා. ඒ හිත අලුත් කරන හිත විපිලිසර බව නැති කරගෙන හැකිතාක් හැකි සංඥාව ඇති කරගෙන අපි ඊගාවට කරන්නේ සමාධි වශයෙන් අප්‍රමාදයට යනවා. සමාධියට වශයෙන් අප්‍රමාදයේ අනේකට කියන්නේ පරිඋත් ทาน කෙලස් එක්ක ගැටෙන ගැටුම. වීචිකම කෙලස් අපි තලාව බනවා. සීලෙන් තලාව තලාබල හිත අලුත් කරගෙන පරිඋත්ථාන කෙලස් කියලා කියන්නේ ප්‍රසිද්ධව ශාසනය සඳහන් කරන නීවරණ ධර්ම ටික. නීවරණ ධර්ම කියලා කියන්නේ නම් වශයෙන් මම හිතන ඔක්කොම දන්නවයි කියලා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ටික. ඒකෙදී අපට සීල ශික්ෂා සම්පූර්ණ කිරීමක් වශයෙන් අපි මේ වගේ තැනකට ඇවිල්ලා දවස් තුනකට විතර වගේ නෑයිගෙන් අයින් වෙලා වස්තු වලින් අයින් වෙලා කාම වස්තු වලින් වෙන් වෙනවා. අමාරු වෙන්න පුළුවන්. නමුත් අබිනිෂ්ක්‍මණයක් කරනවා. නමුත් ඇස් දෙක වහගත්තට පස්සේ කාම වස්තු නැතුනට වස්තුකාමයේ හැට කනට හිතට රිංගන. අර දාලාපු දේවල් වල සාය ඡායාවල් සංඥාවල් කාම සංඥා වශයෙන් බුද්ධම විදියට වද දෙනවා. ඒකට කියනවා කාම ඡන්දය කියලා. කාමච්ඡන්දේ කියලා කියන්නේ විඳින්න තියෙන දේවල්, විඳපු දේවල්, අනුන් ගැන, අතන තියෙන දේවල් ගැන කල්පනා කර කර හිත නන්නත්තර වෙන එක. විවිධ අරමුණු දිගේ දුවන එකට කියනවා කාමච්ඡන්දේ කියලා. කාම ගුණයන් අනුව හිත එක තැනක තැම්පත් වෙන ගතිය. ඒකට මේ කාමච්ඡන්දය කියන මේ පරිඋත් ทาน ක්ලේශේ නැතිකරන්න ඒ කාග්‍රතාවය කියලා අරමුණක් අරගෙන එයිම හිත නාභිගත කරන එක ඒකාග්‍ර කරන එක තමයි සමාධි භාවනා කියලා කියන්නේ. ඒ සමාධි භාවනා කරනකොට වීචිකම කෙලස් පිළිබඳ කතාවක් නැහැ. දැන් පරිඋත්ථාන කෙලස් එකයි කතා කරන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න යම් කිසි කෙනෙක් අප්‍රමාදයේ සීල මට්ටමට දැක්කොත් සීලානිසංස ලැබෙනවා මිසක් ආ සීල මට්ටමට දැක්ලා සමාධි ආනිසංස කවදාකවත් ලැබෙන්නේ නැහැ. එකට එක සම්බන්ධය තියෙනවා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් මට අනේ බෙර කළ පිනක් නිසා මේ විදිහට සීලේ පහසුවට රැක ගන්න පුළුවන් වුණා. මං වගේ සීල් ලකින කට්ටියකුත් හම්බුණා. සීල් ඉස්ථානකුත් ලැබුණා. ඒ නිසා මං සමාධි භාවනාවට යන්න ඕනේ කියලා. සීලේ කොච්චර තිබ්බත් අපි පිළිසරගම නැතිකම කොච්චර තිබ්බත් සමාධියට වෙනමම ප්‍රයත්න කරන්න. වෙනම වීර්යයක් අවශ්‍යයි. වෙනම සමාධි සද්ධාාවක් අවශ්‍යයි. වෙනම අප්‍රමාදේ මට්ටමකට නක් ගන්න වෙනවා. සමාධියක් ගන්න වෙනවා ප්‍රඥාවක් ගන්න වෙනවා. දැන් මේ දවස් තුනේ අපි ප්‍රධාන වශයෙන් සීලය ගන්න නෙවෙයි වැඩ කරන්න යන්නේ. අපි සීලේ දීයති සාක්ෂයක් විදිහට ඒක රැකලා ඒ කාර්මුණක බොහෝ වෙලා හිත පවත්තන්න ගියොත් යම් වෙලාවක Tamanට දැනීමක් ඇඟීමක් අත්දැකීමක් විඳීමක් ලැබෙනවා නම් මේ මම මෙතන ඉඳගෙන ඉන්න බව හෝ නැත්නම් Taman ඉදිරියෙන් තියාගත්ත ආස්වාද ප්‍රසආසය හෝ පිම්බීම හැකිලිම හෝ එන්නේ එන්න කිට්ටු වෙන ගතියක් වැඩිපුර අසුරු කරන ගතියක් වැඩිපුර හිත රැඳෙන ගතියක් අන්න ඒකයි අපි මෙතන අදහස් කරන්නේ පරිඋත්ථාන කෙලෙස් වලින් හිත කැළවිලා අරමුණක හිත හිටිනවා එතකොට කාමච්ඡන්දේ එන්නේ දුර්වල වෙලා ඒකාග්‍ර භාවය වැඩෙන්න ඉඩ තියෙනවා නමුත් මේ අපිට තියෙන ප්‍රධානම සංසාරෙට තියෙන ප්‍රධානම බැම්ම තණ්හාව රාගේ බව මුදෙනක් දන්නවා ඔත් යෝගාවචරයට තේරෙනවා තණ්හා විතරක් නෙමෙයි ද්වේෂය නොගැලපෙන ගතිය හිත වෙහෙසක වෙන හැටි තමන් ගැන චෝදනා එන හැටි අසහනකාරී தත්ත හරියට භාවනාවේදී එනවා. එචා තණ්හා විතර නේ ද්වේෂය, නුරුස්නා ගති ජීවිතයේදී එදිනෙදා නැතරම් මෙතෙන්දී එනවා. බලාපොරොත්තු දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ. එහෙම නැත්නම් කැමරා ලුණු මදි. ඉඳගෙන ඉන්න ඇඳ වෙනසටම හොඳ නැහැ. එහෙනම් ළඟ ඉන්න එකන කහිනවා. එහෙම නැත්නම් මොකක් හරි එකක් ඇවිල්ලා ඒ ද්වේෂයත් අර වාගෙම අප හිතනන්නත් ආර ගන්නවා. එතකොට මේ ද්වේෂය භවනාදීන ව්‍යාපාදය ප්‍රීතිය කියන චෛතසිකයෙන් ඇල්මරන්න වෙනවා. ප්‍රමෝදය, ප්‍රීතිය, එහෙම නැත්නම් පහදින ගතිය කියලා අරමුණේ පහදින ගතිය නැත්නම් මට ඊට වැඩිය පොඩ්ඩක් කියලා අරමුණේ ඉන්න පුළුවන් නේ. ඊට වැඩි ටික වෙලාවක් ඉඳගෙන ඉන්න පුළුවන් නේ. ඊට වැඩි ටිකක් සද්ද හැදිත් කරගෙන යන්න පුළුවන් නේ කියලා මේකෙදී ඇති පහදින ගතිය භාවනා යෝගාවචරය තේරුම් අරගෙන කාගෙන ඉවසගෙන දරාගෙන ඉදිරියට යන්න පටන් අරගත්තොත් තමයි තේරෙන පටන් ගන්න සීලයක් සමාදන් වීම ඇති සමාදන් වුණාම ඇති වෙන අර පිරිච්ච ගතිය වගේ සම්පත්‍ති කරගතිය වගේ භාවනා ප්‍රතිඵල නැතත් මට අඩු ගානේ අරමුණේ ටිකක් වෙලා ඉන්න පුළුවන්. ඉඳගෙන ටික වෙලාවක කීරියව ඉන්න පුළුවන් ආදි වශයෙන් අර පුංචි පුංචි ලැබෙන පිටුහලක් ආනිසංශයක් ලොකු කරලා සල්කන් ඉගෙන ගන්න. කිව්වොත් විතරක් භාවනාවේදී පහදින ගතිය ප්‍රමෝදය ප්‍රීතිය පහළ වෙනවා. ඒකේ මහසිසයද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අපි පුංචි කාලේ අපිට අවුරුදු දවසකට හරි කවදා හරි අපිට තඹ සතිය ඒකාචි පහක් හම්බුණා නම් අපිට මේක ලොකු සතුටක්. ඒ කාලේ හැටියට තඹ සතිය හරි වටිනවා. ඉතින් ඒක තියාගෙන ගණන් කර කර තඹ සතියේ පහකින් අපිට මේ මේ දේවල් කරන්න පුළුවන් කියලා හරියට ඒ විඳපු සතුට අද ලක්ෂ පහක් හම්බුණත් එන්නේ නැහැ නේ. ලක්ෂ පහක් හම්බ වෙනකොට 6කට වියදම් හැදිලා ඉවරයි. මේ පුංචි දේවල් වලින් සතුට වෙන ගතිය නිසා අපි හරි සන්තෝෂෙන් හිටියා පොඩි කාලේ. දැන් තියෙන්නේ ඇහිදල් කූරයකට වතුර වක් කරනවා වගේ කොච්චර ධල්ලි හම්බ කරත් කිසිම ඇති වෙන ගතියක් නැහැ. ඒ නිසා පොඩි දෙයින් සතුට වෙන ගතිය නැත්නම් ලද දෙයින් සතුට වෙන ගතිය දන්නේ නැත්නම් ඒක කලාවක්. ඒක දන්නේ නැත්නම් නැති දේවල් ගැන කතා කර හිටියොත් ව්‍යාපාදේ තමයි වැඩේ. නිසා කල්පනා කරන්න අපිට අනේ බුද්ධෝත්පාද කාලේ හම්බුණා ඉල්ලුවා ඉල්ලුවා ලැබුණා. අනුසාධන භාවයක් ඉල්ලුවා පින් කරා ලැබුණා. ඇහ කන දිව නාසය අංග පුලාවක් සහිතව ඉල්ලුවා ලැබුණා. කල්යාණ මිත්‍රෝ ඉල්ලුවා ලැබුණා. ධර්මයේ ලැබුණා. ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. තව මොනවද අඳන්නේ? හිතට ඉඩ දුන්නොත් එයා මේ පුංචි පුංචි දේවල් අල්ලගෙන තැවෙන්න පටන් ගන්නවා. මුදුවට මතක තියාගන්නේ සෑම තැවීමක්ම කෙලෙසයක් වෙනවා. ඒව මතින් සතුටක් ඇති කර ගන්න දන්නවනේ. එයාට පුළුවන් ඒ ව්‍යාපාදයේ වෙනුවට ප්‍රමෝදය, ප්‍රීතිය, ලද දෙයින් ලද සතුට තේරුම් කරගන්න පටන් අරගත්තොත් ඒක අප්‍රමාදයෙන් Tamanට නිවනට ඉස්සලා දෙන නිවන. ඒක මේ දේවල් දිහා බලන දෘෂ්ටි කෝණේ වෙනසක් විතරයි තියෙන්නේ. ඉදිරිපත් වෙන මොන දෙයක තියෙන හොඳ පැත්ත විතරක් බලන් ඉගෙන ගන්නවා නම් ඒකට සුද්ධ වචනයක් කියන්න බුණා මෛත්‍රී භානාවයි. අපිට වෙනමම පොඩි බඳගෙන මෛත්‍රී කරන්න යන්න ඕනකම නැහැ. මේ භාවනාදී මතුවෙන මේ දුෂ්කරතාවවලදී ඒ දුෂ්කරතාවට වගේම මේ මේ පහසුකම් ටික තියෙනව නේද කියලා සුබ පැත්ත බලන්න ඉගෙන ගත්තත් අර ද්වේෂයේ පැත්ත නිකම්ම බොඳ වෙන්න පටන් ගන්නවා. අපි ද්වේෂයේ තියෙන පැත්ත රිදෙන පැත්ත හිත නරක කරන පැත්ත ගැන කතා කරන්න පටන් ගත්තොත් හිතන්න පටන් අරගත්තොත් ඒකට රිංගන්න පටන් ගත්තොත් මේක නිකම්ම නිකං කටුකොහලක් වෙනවා. එනිසා යෝගාවචරය මතක තියාගන්න මේ නරක දේවල්, වරදින දේවල්, පරදින දේවල් කතා කරන්න එපා. කතා කිරීම අකුසලයක්. එනිසා අපි හරියේ දේවල්, ඉදිරියට යන දේවල්, පිපෙන දේවල්, විකසිත වෙන දේවල් පමණක් හිතලා ඒ ටික ගොනු කරන්න ඕනේ මල් මාලාවකට මල් ලැබුණනවා. ඒ වගේ විකසිත පැත්ත බැලුවොත් නින්දට යන ගතියක් අඩුයි. තීන මිද්ද වෙනව අඩුයි. ඒ වගේම උද්දච්ච කුක්කුච්ච කියලා කියන අතීතය ගැන පශ්චාත්තාප වීමස අනාගතය ගැන තිගැස්සෙන ගති එන්නේ වර්තමාන මොහොතට කරන ද්වේෂය නිසා. යම් කිසි කෙනෙක් වර්තමාන සතුටෙන් අනේ කොච්චර අමාරුවෙන් මේ ක්ෂණ සම්පත්තිය උපයන්නේ ඒ නිසා මම අතීතයේ දේවල් පශ්චාත්තාප වීම වර්තමානයේ පිටපැන බවට ලකුණක්. අනාගතය ගැන උනන්දු වෙනවයි කියලා කියන්නේ වර්තමානයේ පිටපැලට ලකුණක්. ඒ කියන්නේ මම අසරණයි, මම අනාථයි. මට බැරිද ඔය අතීත අනාගත වැත්තක තියලා මේ වර්තමානයේ හිත පවත්වන්න වෙනදට වඩා තව චිත්තක්ෂණයක් ආනේ වෙනකොට මේ උද්දච්ච කුක්කුච්ච කියන එක නැතුව නෙවෙයි උද්දච්ච කුක්කුච්ච තියෙද්දි කමේ ඇවිදින්න වාගේ වර්තමානයේ පැවැත්වීම අප්‍රමාදී උත්කෘෂ්ඨ අවස්ථාවක්. එතකොට තියදී එහෙම යද්දිත් වෙනදට වඩා ආරි පාරේ මධ්‍යම ප්‍රතිපදාවේ යද්දි සැක පහල කරනවා. අපේ හිත මහ පාර හිත. ඕන පිරිසුත් තැනක සැක පහල කරන්න පුළුවන්. හිතට ඕනේ නෑ හේතු. අපි අපි දන්නවා අමූලික සද්ධාව කියලා එකක් තියෙනවා හේතු නැතුව අපි ආදාහන ගතියක් තියෙනවා. අපි හිතුව ලෝක ජනතාවගෙන් 100ට බොහොම පොඩි පිරිසයි මේ සර්වචනාංශේ දේශනා කරපු මේ සම්මිය දෘෂ්ටි පිටලා තියෙන. අනිත ඔක්කොම අපිටත් වැඩිය විශාල වශයෙන් සර්බලධාරී දෙවි කෙනෙක් අදාන. ඒ මිනිස්සු අමූලික සද්ධාවක පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ සත්‍යයේ ඉඳද්දි මේක හරිද වැරදිද ඉස්සරහට දැනන්නේ පස්සට යන්නේ කියලා සැක ඇති වෙන්න ඕන තරම් හේතු තියෙනවා. තකතිරුකම කියලා කියන්නේ මේ සැක ඥානය කියලා හිතා ගන්න. විමසුන්න ඕන කියලා හිතා ගන්න. උබේ පක්ක සම්තිර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති. මේ විචිකිච්ඡාවක් වංචා කරන බව දන්නේ හිතනවා මේ කුශාග්‍ර බුද්ධිමත්කමම දෙපැත්ත සලකා බලන ගතියක් කියලා අන්තිමට නොදැනුවත්වම කාමච්ඡන්දය අයින් වුණත්, ව්‍යාපාදය අයින් වුණත්, තීන මිද්‍ය අයින් වුණත්, උද්ධච්ච කුච්ච අයින් වුණත් ඒ පිරිසිදු හිතේ සැකේ බෝ වෙනවා. නිසා යෝගාචර දැනගෙන තියෙන්න ඕනේ මේ සැකය විලිලජ්ජ නැතිවක්. ඕන පිරිසුත් තැනක වැවෙනවා. ඒ නිසා සැකේ එනකොටම දැනගෙන වර්තමානයේ හිත පවත්තන. අරමුණේ හිත පවත්තනකොට වර්තමානයේ කවදාකවත් සැකයක් නැහැ. මම දැන් මෙතන කියලා ගන්න නැත්නම් ආස්වාසේ ආස්වාසේ බව දාන්න ප්‍රස්වාසේ ප්‍රස්වාසේ බව දාන්න වර්තමාන මොහොතේ කිසිම මොන්නම හේතුක සැකයක් නැව සැකේ ඉන්න නම් අනිවාර්යයෙන් වර්තමානයේ හිත පනින්න ඕන. නිසා යෝගාවචරය මේ සමාධිය ප්‍රමාදය නැත්නම් සමාධි ශික්ෂාව එතන මේ සමාධිය සඳහා කරන මේ කර්මස්ථාන වැඩිම මේ අප්‍රමාදයේ මත සතිය මත වර්තමාන මොහොත මත එළඹ සිටීම මත කිල කෝටි ගණන් අවුරුදු වල එකතු වෙච්ච මේ කෙලෙස් එක පහරින් කපන්න පුළුවන් කෙහෙල් කඳක් හොඳ කැපෙන කඩුවකින් ගහලා දානවා හැබැයි අප්‍රමාදයේ අදහන්න ඕන ඔය කොච්චර කෙලෙස් තියෙන කාමච්ඡන්දේ තිබ්බත් වර්තමානයේ හිත ගන්න පුළුවන් කොච්චර ද්වේෂයක් නොසන ගතිය තිබුණත් අප්‍රමාදී හිත ගන්න පුළුවන්. නිදිමත උනා නිදිමත බව දැනගන්න පුළුවන්. අතීතයට ගියා නම් අනාගතයට ගියා නම් අඩු ගන්න ඒ බව දැනගන්න පුළුවන්. එතෙන් මට දැන් සැකයක් ඇවිල්ලා තියෙනවා ඒක දැනගන්න පුළුවන්. ඔයිට වැඩිය යෝගාවචරයගෙන් දක්වන්න පුළුවන් අනුග්‍රහයක් නැහැ. යෝගාවචරය මේ අනුග්‍රහය දක්වුව පමණයි කල්යාණ මිත්‍ර උදව් කරන්න පුළුවන්. යෝගාවචරය සැකේ සැකේ බව දන්නේ නැත්නම් ඒක කවදාකවත් හරියන බේතක් නෙවෙයි. මේ තීටි තතින අනාගතයට හිත ගිහිලා ඒ බව දන්නේ නැත්නම් කමටහන පිළිගන්නේ නැහැ. නිදිමත බව වුණත් දන්නවනම් බේරන්න පුළුවන්. කාමච්ඡන්දයක් තියෙන, ද්වේෂයක් තියෙන කියලා දන්නවනම් බේත් කරන්න පුළුවන්. කාමච්ඡන්දේ ද්වේෂක් විදිහට හෝ ද්වේෂේ කාමච්ඡන්දයක් විදිහට වංචනික වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අන්නේවා දන්නේ නැති වුණොත් ගුරුවරයාට කරන්න දෙයක් නැහැ. කල්යාණ මිත්‍රට කරන දෙයක් නෑ. ධර්මයේ සරණක් නෑ. ඒ නිසා භාවනාවේදී වෙන්නේ අපි මේ ඇති හැටිය දැක ගන්න. දේවල් ඇති හැටියෙන් දැක ගන්න මේ දේවල් චිත්‍ර ඇඳලා පෙන්වන්න පුළුවන් දේවල් ප්‍රමාණ කරලා පෙන්වන්න පුළුවන් බර කිරලා ගන්න පුළුවන් දේවල් මානසික ධර්ම, චෛසික ධර්ම, නාම ධර්ම. ඒ නාම ධර්ම මතුවෙනකොට මෙන්න මේකයි වෙන්නේ කියලා අවබෝධ කරගන්න නම් මේ වගේ ඇහුම්කන් දීපු ගතිය තියෙනවා. භාවනාදී අපි ඉස්සල්ලාම කරන්නේ දේවල් ඇති හැටියට දකිනවා මිසක් ආ එන්නේ ඉස්සලම නොදකින්න පතන් කියලා පැත්තකට දාන්නෙත් නැහැ කරේ දාගන්නෙත් මෙන්න මේ විදිහට අප්‍රමාද වෙන්න පටන් අරගත්තොත් තේරෙයි කවදාකත් නොගිය පැත්තකට ඇතුල් පැත්තට හිත වැවෙන්න පටන් අර ගන්නවා ඉතින් මේ විදිහට කරගෙන කරගෙන යන ගමනේදී හම් වෙන අත්දැකීම් එහෙම නැත්නම් අත්වැරදි මතින්මයි ඉදිරි ගමන සිද්ධ ඒ නිසා ඒ ලැබෙන හැම අත්තරද්දකම විශාල වටිනාකමක් තියෙන නිසා වැරද්දා වේවා හරියන එක වේවා හරියට වාර්තා කරන්න පුළුවන් නම් අහගෙන ඉන්න එකට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් වාර්තාව වැරදි නම් ප්‍රශ්නයක් නෑ නැවත නැවත කරමින් වාර්තා කරන්න පුළුවන් වෙනකොට මේ අප්‍රමාද ශක්තිය බුදුම ඔප්නැවීමක් වෙනවා නොකල යුතු නොපනත්කම් කොච්චර දෝ සිද්ධ වෙනවා සෝවාන් වුණා සිද්ධ වෙනවා බය වෙන්න එපා. අන්න ඒ ටික ප්‍රමාණ කරන එකේ එහෙම නැත්නම් මන බලා ගන්න එක තමයි යෝගාවචරයා කොහොමද කියන්නේ මම මාගේ හැඟීමකින් තොරව කරන්නේ ඒක කමටහන් සුද්ධ කරන වෙලාවදී අපි ඒක ඉදිරිපත් කරනවා සභාවට ඉදිරිපත් කරනවා සාකච්ඡාවට එතකොට අපිට දැනගන්න පුළුවන් මේකේ හේතුඵල සම්බන්ධතාවය එහෙම නැත්නම් අපි කොච්චර උත්සාහ කරත් මේවා සිද්ධ වෙනවා ඒකට පශ්චාත්තාපයෙන් කාටවත් ලාභයක් නැහැ ඒක විග්‍රහ කරුවොත් හොඳයි. දැනගත්තොත් ප්‍රමාණ කෙරුවොත් හොඳයි. අන්නේ ප්‍රමාණ කිරීමට අවශ්‍ය අවධිය ප්‍රත්‍යවේක්ෂාව නැවත සලකා බැලීම තමයි මෙතන අපි අප්‍රමාදී වශයෙන් සලකන්නේ. ඉතින් අද දවසේ අපි පැයකට වැඩි වේලාවක් අරගෙන තියෙනවා මේ වෙනකොටත්. ඒ නිසා මම මෙතනින් දවසේ දේශනාව නතර කරනවා. මම බලාපොරොත්තු වෙනවා මේ විදිහට අපි තනාගත්ත පදනම මත මේ අප්‍රමාදී කොහොමද ප්‍රඥා ශික්ෂාවේදී මේ සමාධි ශික්ෂාවදී ක්‍රියාත්මක වෙච්ච ශක්තිය ප්‍රඥාව ශික්ෂාව ගෙනියන්නේ කොහොමද? එතකොට මොනවද ලැබෙන ආනිසංස කියන එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තාක්කල් ඉදිරිපත් කරපුවත කරුණු මේ කරගෙන යන වැඩේ ඊටාම දහිතයකින් යුක්තව ඇදහිීමකින් යුක්තව ඉදිරියට කරගෙන යන ශක්තිය ධෛර්යය බලය පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සීල දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා